හිතා ගන්න බැරි එකක්. ඉතින් මේකට සමාජික මට්ටමින් නැත්නම් අපි ගත්තොත් ආචාර ධර්ම පැත්තෙන් ගත්තොත් පළවෙනි ජවනිකාවෙන් පේනවා සර්වජන් වහන්සේ වගේ සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ උත්මෙන් වහන්සේ සමග එක එකනා පැටලෙන්න හදන හැටි. ඒ පැටලෙන්න හදනකොට සරුවචන් වහන්සේ අයගේ ඒ ඒ පැත්තෙන් එන කොක්ක පැටලීලා තිබුණාට තමන්ගේ පැත්තෙන් ඒක දිග ඇරලා මේක අවුලව ගන්න නැතුව ඉන්න තමන් වහන්සේ හොයාගත්ත ක්‍රමයක් ඒක ඒ වගේ නොපටලැවි අවුල් කරගන්න නැතුව ඉන්න කැමති කෙනෙකුට න්‍යායක් වශයෙන් කියලා දෙන්නත් පළවෙනි ජවනිකාව ප්‍රයෝජනවත් වෙනවා. ඒකෙදි වෙන්නේ ඒ දණ්ඩපාණි බ්‍රාහ්මණෙක් නැත්නම් හැරමිටියක් කරගෙන ආවි බමුණෙක් ඇවිල්ලා ඒ ස්වාංශයෙන් බුදුජානසෙන් අහන ඔබ වහන්සේ මොන වාදයක් ඇති මොන දෙයක් හෙලිදරව් කරන මොන වගේ මූල ධර්මයක් කියලා දෙන කෙනෙක්ද කියලා. ඉතින් බුදුජානසෙ ඒකට කියනවා සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්‍මකේ සත්සමන බ්‍රාහ්මණියා ප්‍රජාය දේවමනුසාය න කේනචි ලෝකේ විග්ගහ්‍ය තිට්ඨති. මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකයේ කිසි කෙනෙක් එක්ක වාදයෙන් පටලැවෙන්නේ නැතුව ඉන්න එක තමයි මගේ වාදය. ඉතින් ඒකෙන් පේනවා බුදු වුණත් එක එකන එක එක විදිහට වාදන ගාගෙන ප්‍රශ්න ගාගෙන එනවා. ඒක කවදාකවත් නතර කරන්න බෑ බුදු කෙනෙක් ලෝකේ පහළ වුණාට. නමුත් බුදුජානනාංශයට පුළුවන් ඒ වාදයට පටලවින්න නැතු ඉන්න. ඒ කියන්නේ අපි දන්නවා කොක්කක් කොක්කක පැටලුණාට කොක්කක ඉදිකට්ටක කොක්ක පැටලෙන්නේ නැහැ. ඉදිකට්ට කෙලින්නේ තියෙන්නේ. පැටලෙන්න නම් ඒ කොක්කක් තියෙනවා. ඉතින් අපි පැත්තෙත් කොක්ක තියෙනවනේ, මේ පැත්තෙත් කොක්ක තියෙනවනේ, ඒකට ඇමිනෙනවා. අපි පැත්තේ කොක්ක දිගෑරිලා නම් ඒක තමයි මේ දස සංයෝජන ධර්ම දිගහැරෙනවා කියන්නේ සංයෝජන ධර්ම කියන්නේ හැකිලි 10ක්. කොකු 10ක්. ඒක හරියට නැංගුරමක තියෙන කොකු තුන වගේ කොහි එකට ගියත් පැටලෙනවා. අපි ළඟ 10ක් තියෙනවා. ඉතින් අර එංගලන්තේ ඉන්න නෝනා කෙනෙක් කියනවා කාන්තාවන්ට 11ක් තියෙනවලු. මම මොකද්ද වැඩිපුර තියෙන්නේ කියලා. මේ දරුවන්ට තියෙන ආදරේ. ඒක තවත් කොක්කක් ඒක. සාමාන්‍යයෙන් 10යි කියලා තියෙන්නේ. දස සංයෝජන කියලා. ඉතින් බුදුරජාණන්සේ සෝවාන් මාර්ගයෙන් කොකු තුනක් තිකාරිනවා. සකදාගාමි ආරහත් මේ අනාගාමී මාර්ග කෝක දෙකක් දිගාරිනවා. රහත් වුණාට පස්සේ කෝක 10ම දිගාරිනවා. මේ නිසා කොහෙන් කොක්ක වැදුනත් මේ පැත්තේ කොක්ක දිගාරලා තියෙන පැටලෙන්නේ නැහැ. ඉතින් ඒ පැටලෙන් නොවි ඉන්න ක්‍රමේ තමයි මේ කේනචි ලෝකේන විග්ගහිය තිටති. එකට එක කියන්න යන්න එපා. එකට එක කියවෙනින් තමයි මේ සම්පූර්ණ ලෝකයක් හැදිලා මේ සංසාරයක් විඳවන්නේ. මේ දුක දුකට හේතුව ඒක ඒක කිව්වට පස්සේ බමුණා හුන් හුන් ගාලා දිවනෙරලා ලලිනන් වලා ම්ම් කියලා යන්න යනවා. ඉතින් බුදුරජාණන්සේට මේක <clears throat> අනිකුත් සංඝයාට මතක් කරන්න ඕන නිසා මේ මූල ධර්මයේ බුදුරජාණන් වහන්සේම ගිල සංඝතලයේ කතාකට කියනවා මෙහෙමයි මහන්නි මම නිකුරදාරාමේ ජංගා විහරණය කරද්දි මෙහෙම බමුණෙක් ඇවිල්ලා මං යවුවා කිමක් කයි කිං වාදී කියලා එතකොට මම මෙන්න මේක තමයි උත්තරේ කියලා. එතකොට මේ සංඝයාට තේරෙන්නේ නැති අහනවා ඔය ඔය කොහොමද කරන්නේ ස්වාමීන් වහන්සේ කියලා. මේ කවුරුත් එක පටලවෙන්නේ නැතුව වාද කරන්නේ නැතුව එක ටික කියන්නේ නැතුව ඒක සාරම්භ කියන වචනයත් පාවිච්චි කරනවා. කොහොමද ගත කරන්න කියලා. එතකොට බුදුරජාණන්සේ ඒක නිකන් මේ වෙන පැත්තකින් කියනවා යතෝ නිදානම් පුරුෂං පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ තත්ත නේව අභිවදිතබ්බං අභිනන්දිතබ්බං අජෝසේ තබ්බං. අපේ හිත යමක් නැවත නැවත කල්පනා කරමින් කතන්දර ගොතමින් පටලැවෙන ගතියක් තියෙනවනේ ඒ අතහරින්න එක අභිනන්දනය කරන්න එපා. කියන්නේ ආස කරන්න එපා. අභිවදනය කරන්න. ඒ කියන්නේ කාටවත් කියන්න යන්නත් එපා. ඒකට මේ මනසත් පැටලෙනවා. අජ්ජෝසේ තබ මේක මම කියා ගන්නත් එපා මගේ කියා ගන්නත් එපා මගේ ආත්මේ කර ගන්නත් එපා ඒ වෙනුවට තමන් ඉන්නේ ඉරියවට හිත දාලා අර පටලවින දේ දෙවෙනි තැන ලිහසලකලා Taman ඉන්නේ ඉරියවට හිත දාන්න කියලා. ඒ ඒ වාක්‍ය අතුර නම් මේ Taman ඉන්නේ ඉරියවට හිත දාන්න කියන එක නෑ. අරක ගලව ගන්න හැටි තමයි කියන්නේ. ඉතින් මේක මේ සංඝයාට තේරෙන්නේ නෑ. ඒ සංඝයාට තේරෙන්නේ නැත්නම් මේ ගිහිගේ අතහැරපු නැති යත්තන්න කොහොමඩක්වත් තේරෙන්න බෑනේ. ඒගොල්ලෝ කොහොමද පටලවාගෙන ඉන්න කට්ටියන්නේ? මේ කසාදෙට කියන්නේ හිරේ කියලා. හිරයක් ගන්නවා කියලා කියන්නේ. අය වෙනම හිර ගෙදරක් ඕනේ නෑනේ ඕගොල්ලන්. ඉල්ලගෙන කන පරිප්පුවනේ තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ මේක පටලැවෙන එක ලාභයක් කරගෙන ජීවත් වෙන જાතියන්නේ. ඒක ලොකු ආඩම්බරයක් කරගෙන මුස්ලිම් කට්ටිය හතක් එක්ක පැටලවෙනවා. අපේ දෙතුන් දෙනෙක් ඒ දවස්වල පැවිදි මේ ගිහි මුස්ලිම් වුණා. හොඳ හත් දෙනෙක් බඳින්න පුළුවන් නිසා. ඒ ලොකු ලාභයක් ඒක. මේ ඉන්න කට්ටිය බුදුමයි බුද්ධ ආගමත් හරින්නේ නැති එක. මේ මේක මල්ලාගෙන ඉන්නේ බුදුමයි. ඒ කොහමද ගියා කියලා කියන්නේ නම් පටලැවෙන්න කොහොල්ල බබා වගේ જાතියක්. ඉතින් ඒගොල්ලන්ට නම් ඔය ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. නමුත් අර හාමුදුරන්ට ප්‍රශ්නයක්. අපි පැවිදුණියේ පටලැවෙන්නේ නැතුව ඉන්න. නමුත් සංඝයා වෙලත් පැටලෙනවා කොහොමද කරන්න කියලා. ඉතින් බුදුරජාණන්සේකට උත්තර දෙන්නේ නැතුව ගඳ කිලයට වඩිනවා. වැඩියට පස්සේ මේගොල්ලෝ කල්පනා කරනවා දැන් අපි ළඟ ඉන්නවා ගැලවිච්ච කට්ටිය. බුදුරජාණන්සේ ඇර සමහරෙකුට ඒ ගැලවෙන හැටි කියන්න දන්නේ නැහැ. සමහරෙකුට කියන්න පුළුවන්. එනෝ කච්චායන ස්වාමීන් වහන්සේ ගැලවිලා ඒ ගැලවිච්ච බව හෙලි කරන්න පුළුවන් දක්ෂ කෙනෙක් බව බුදුරණන්සේගේ නම්බුනාව ලැබුව කෙනෙක්. කෙටියෙන් දේශනා කරන දේ විස්තර කරනවා. ඉතින් ළඟට ගිහිල්ලා බැගෑවෙනවා. අනේ ශාන්ත බුදුරජාණන්සේ මෙහෙම එකක් අපිට කිව්වා. අපිට තේරෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ක්‍රම තුනකට කියලා දෙනවා මේ හිත වැඩ කරන හැටි. අපේ හිත රූපයක් දකින හැම වෙලාවෙම සද්දයක් අහන හැම වෙලාවෙම ගඳක් රසක් පහසක් ලබන හැම වෙලාවෙම පැටලෙන්න කොනක් එනවා. ඒ නිසා මේ වගේ වෙලාවක දන්නවනම් මේ රූපයක් දකින්නවා කියන්නේම කතන්දරයක් ගොතන්න පටන් ගන්න තැනක්. සද්දයක් අහනවා කියන්නේම මොකක් හරි කතන්දරයක් පටන් ගන්න තැනක්. ගඳක් රසක් පහසක්. ඉතින් අපි ඒකේ වැඩියෙන්ම කතන්දර ගොතන දෙයට තමයි ඇදලා යන්නේ. කියන්නේ වැඩියෙන්ම රසවත් දේ, වැඩියෙන්ම කෙලෙස් උපදවන දෙයට ඉබේම හිත ඇදලා යනවා. මිටි තනින් වතුර බැස යන්නසේ. ඉතින් එහෙව් ඉඳුරන් 6 දෙනෙක් එක්ක හරියට මේ වල්ලාස්යෝ 6 දෙනෙක් මැඳගත්ත රතයක් වගේ කොහොමද ඉදිරියට යන්නේ? මේ අසෝ එක එක දිහාට අදින. ඒක බුදුරජාණන්ගේ චප්පාණක සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. මේ ඉඳුරන් 6 දෙනා එක එක ගෝචර භූමියත් ආවෝ එක එක ලැබුම් පොළවල් ඇත්තා වූ සත්තු 6 දෙනෙක්. බල්ලෙකුයි කිඹුලෙකුයි සර්පෙකුයි ගිර මේ පක්ෂියෙකුයි ණයෙකුයි හිවලෙකුයි ඉතින් නයා නිතරම හුඹහට අදිනවා. පක්ෂියා අහසට අදිනවා. කිඹුල වතුරට අදිනවා. බල්ල ගමට අදිනවා. ඉතින් මේ විදිහේ හය දෙනෙක් එක තමයි මේ පෘථග්ජනයා ජීවත් වෙන්නේ. ඒක නිසා ඉතින් කිසිම ගුණයක් ගන්න බෑ. ඉතින් ඒ නිසා දැනගන්න ඕනේ මේ ඇහැ කන දිවනාසය අසංවරේ පාවිච්චි කරනවා කියලා කියන්නේ Tamanටත් අනුන්ටත් ගොඩාක් කතන්දර ගෙතෙන වල්පල් හැලි ගොඩකට අහු වෙන වැඩක්. ඒ නිසා ඉඳුරන් দমনය කරගෙන අපි කොහොමද මේ පටලැවෙන්නේ නැතුව ඉන්නේ? වල්පල් හැලියට අහුවෙන්නේ නැතුව ඉන්නේ. එහෙම තමයි අනුන්ගේ කුණු කන්දල්, සම්පප්පලාප, කේලම්, හිස්සචන වලින් බේරෙන්නේ කියලා. ඉතින් ඇත්තටම සමාජයේ ඉන්නකොට හරිම අමාරුයි. මොකද එතකොට හිතන්නේ තරහ වෙලයි කියලා. ඒ නිසා ඔය ඇයි හොඳ අයියට කතා කරනවා පොඩ්ඩ කතා කරපුවම වරදිනවා. ඉතින් ඒකට කච්චායන ස්වාමීන් වහන්සේ පෙන්ලා දෙනවා මේ ඇහැට රූපයක් වැටෙනකොට කන සද්දයක් ඇහෙනකොට නාසයට ගඳක් වදිනකොට දිවට රසක් වදිනකොට කයට පහසක් වදිනකොට හිතට ධර්මතාවයක් වදිනකොට මේ යන්ත්‍රය වැඩ කරන හැටි. ඒකෙන් අර වේදනාව දක්වම යනකම් බුදුජාන් වහන්සේටයි දේවදත්තටයි පෘ탁ජනයටයි මුස්ලිම් මිනිසයාටයි ඔක්කොටම එක විදියට යන්නේ. ඒ විඳීමක් දැනීමක් ආපු ගමන් ඒ වින්දනයේට ඒ දැනෙන දෙයට අපි නමක් දානවානේ සංඥා කරනවානේ. එතෙන්දි තමයි මගේ තියෙන තෘෂ්ණාවත් අවිද්‍යාවත් ඒ පද්ධතියට රිංගලා පද්ධතිය කෙලසෙන්නේ. ඉතින් එතෙන්දී නතර කරන්න කාටවත් බෑ. ඒක හරියට කන්දක් උඩ තියෙන ගලක් පෙරලලා ගල පෙරලෙන්න පටන් ගත්තට පස්සේ ආය මොකාටවත් නතර කරන්න බෑ. අපිට පුළුවන් ගල පෙරලා ගලේ වලෙන් උඩට එනකන් නම් ආපහු වලට දාලා එතකොට වෙන්නේ Taman යට වෙන එක. මේ දෙකෙන් එකක් කරන්න. ගල පැන්නට පස්සේ කාටවත් නැතර කරන්න බෑ. ඉතින් ඒ නිසා මේ වැරදි කරන හැම කෙනාටම සමාව දෙන්න ඕනේ. ඒගොල්ලන්ට වැරදි කරන්න ඕනෑමට නෙවෙයි කරන්නේ. ওই සෙල්ලමට පටන් ගන්නවා මල බනින ඔය වෙලාවක ඊට පස්සේ ආය නැතර කරන්න බෑ. ඉෂාතකට ඇඳගෙන බැඩුවත් ඇඬුවත් නැතර කරන්න බෑ. වෙන කෙනෙකුට නැතර කරන්න. පොලිසියටත් බෑ, උසාවියටත් බෑ, අපයාටත් බෑ. ඉතින් මේක වෙන්න ඉස්සරලා ආදීනව දැනගෙන මේ කඳුවල තියෙන ගල් බුරුල් කරන්න එපා. උරු කෙරුවොත් ඔක තල්ලු වෙලා යනවා සානුව දක්වම වළක්වන්න බෑ. ඒ නිසා පුළුවන් ද ඉන්ද්‍රිය দমনය කරන්න. ඉතින් ඉන්ද්‍රිය দমনයට පෙළඹෙන්නේ සැරසෙන්නේ සීලයක් රකින්න පෙළඹෙන්නේ සැරසෙන්නේ ගොඩාක් කැප කරපු කෙනෙක්. ඒක පොඩි දෙයක් නෙමෙයි මොකද කෙනෙක් Taman විසින්ම ඇහ කන නාසය දිව দমনය කරන්න පෙළඹෙනවයි කියලා කියන්නේ ඒක සංසාරගත පුරුද්දක්ම කියනවා. මේ ආත්මේ කරන්න බෑ ඒ වැඩි. ඉතින් ඒක liver වෙලා ඒ කෙනෙක් දැන් මේ භික්ෂුන් වහන්සේලා කච්චාන ස්වාමීන් අහනවා සාංශ අපිත් ඕකට තමයි සැදී පැහැදී ඉන්නේ. ඒත් අපේ අතින් මේ සතුන් නොමරුණාට මේ මට්ටමට යනවා. හොරකම නොකරුවාට මේ මට්ටමට යනවා. කාමීත්‍යචාරය නොකරුවාට කාම අදහස් පහළ වෙනවා. බොරු කේලම් හිස්සචන පරිසවචන කියවෙනවා. ලැජ්ජයි. අපිට තරම් වෙන්නේ නැහැ. කොහොමද නතර කරන්නේ? ඒතකොට කියනවා මෙන්න මෙතෙන්ට එනකන් කස කැවිලා නැහැ. මෙතෙන් එහාට කස කැවෙනවා. ඒ කස කැවුනට පස්සේ යමකට නමක් දුන්නට පස්සේ ඊට පස්සේ ඒකත් එක පටලැවෙනවා. ඒ දීපු නමට තරම් වෙන විදිහට අපි කටයුතු කරනවා. ඊට පස්සේ ඒ යන් සංජානාති තන් විතක්කේදී ඒක තමයි අපි නැවත නැවත ඒව ගැන කල්පනා කරනවා. ඊට පස්සේ ප්‍රපංච කරනවා. ඊට පස්සේ ප්‍රපංච විසීම මේ පුද්ගලයා වහලා ගන්නවා. ඉතින් ඒක නිසා මේ කාරණාව කියලා ඊට පස්සේ කතා කරලා කියනවා ඇහැට රූපයක් වැටුණාට පස්සේ ඔකට හිත ගියොත් ඒක නොබලා ඉන්න නොදකින්න වෙලාවක් ඇත්තේ නැහැ. ඒක මේ අපිට අයිති දෙයක් නෙවෙයි. දැන් මේ වොයිස් රෙකෝඩර් එකක් ඕපන් කරලා තියෙන වෙලාවක ඇහෙන සද්දය අල්ලනවා. ඒක ඉතින් ආයේ මේ වොයිස් රෙකෝඩර් එක පටන් ගත්තට පස්සේ සද්ද නතර කරන්න බෑ. එන සද්දේ අල්ලනවා. එයා මේ ඥානද පිරිමි කියලා එයාට ගාණක් නැහැ. නමුත් අපේ කනට වැදුනට පස්සේ අපි මේ සද්දේ වොයිස් රෙකෝඩරයක් වගේ නෙවෙයි මේක ධර්මයේ මේක අධර්මයේ මේක ගෑනු සද්දයක් මේක පිරිමි සද්දයක් මේක ලං වෙන සද්දයක් මේක දුරස් වෙන ලද්දයක් මේක හොඳයි මේක නරකයි කියලා අපි ඒකට සංඥාවක් දාන. දාපු තැනින් තමයි අර නිස්සද්දව අකිරියෙන් නිර්මලව කරදරයක් නැතුව යන ක්‍රියාවලියට දැන් මේ බණක් ඇහෙනවනම් බෞද්ධයර සතුටක් ඇති වෙනවා. අබෞද්ධයට තරහක් ඇති වෙනවා. එකම සද්දේ. අහපු කෙනාට බන බෞද්ධයෙකුට නම් අනේ කොච්චර හොඳද කියලා ඒකට සතුටක් ඇති වෙනවා. ඔක්කොටම බෞද්ධයට හම් වෙන්නේ බෞද්ධයත් කැමති බනට වැඩි බයිලා හන්න තමයි මම දන්නවා. නමුත් අබෞද්ධයන් නම් තරහක් එනවා. මේ එක සද්දෙට. ඒ වගේ අපිට පේන රූපේ බුදුජානක රූපයක් දැක්කොත් බුදුහාමසෝ කියලා බෞද්ධයර සතුට වෙනවා. මුස්ලිම් මිනිසාට ඒක විරුද්ධයි ආගමනුකූලව. ප්‍රතිපිලිම පිළිම ඇඹීම විරුද්ධයි. එයාට ඒක කැඩුවේ නැත්තම් ආයුතකම ඉෂ්ට වෙන්නේ නැහැ. එකම රූපේ. පේන කෙනා හැටියට එන අදහස් වෙනස්. ගඳ රස පහස වෙනස්. ඉතින් ඊට පස්සේ ඒ පුද්ගලයා මේ සද්දෙට බැන්නට නැත්නම් මේ රූපෙට බැන්නට ඒ රූපේ සද්දේ කිසිම කෙලෙසයක් නැහැ. කෙලෙසේ එන්නේ අපේ රූපෙත් එක සද්දෙත් එක පැටලෙන ස්වරූපෙන් තමයි. ඒක නිසා ඒක දන්නවනම් මේක අපිට භාවනා කරනකොට හොඳට දැනගන්න පුළුවන්. අපි ඒක දෙයක හිත තියාගෙන ඉන්නකොට හිත වෙන දෙයකට ඇදලා යනවා. ඒක ස්වභාවේ භාවනාවේ. අන්නේ වෙලාවේදී අපිට මනාපමනා පහළ වෙන හැටි එහෙම නැත්නම් මූල කර්මත්තාන්ට මනාපේ පිටින් එන අරමුණට අමනාපේ මේ පහළ වීම සිද්ධ වෙන්නේ අපිම හදාගත්ත අදිෂ්ඨාන ශක්තියක් නිසා. ඒකලිය වෙලා කියනවා රූප ශබ්ද ගන්ධ විනිතර තියෙනවා නම් ඒ අනුව ඒ ධර්මතා පෙරලෙන එක ඒවට කියනවා ධර්ම પરම්පරා කියලා වළක්වන්න බෑ ඒවට ධර්මතා කියලා කියනවා චිත්ත නියාම කියලා කියනවා ඊට පස්සේ කියනවා හැබැයි මෙව මෙව නැත්තම් ඒක කෙලෙස් උපදින්නෙම නෑ ඒක උඹේ දක්ෂමක්වත් ප්‍රාර්ථනාවක්වත් නෙවෙයි මේ தත්ත්වෙදි කෙලෙස් උපදින්නේ නෑ බොල් වී වැපරුවාට පැලවෙන්නේ නෑ වී අරගෙන ගලක වැපරුවාට පැලවෙන්නේ නෑ අන්න වගේ මේකේ කෙලෙස් නොඋපදින බව චිත්තා න්‍යායකට ධර්ම න්‍යායකට කියලා දෙන්න පුළුවන් කියලා මේ තුන විස්තර කරනවා. දැන් අපට සිද්ධ වෙන්නේ මේ කච්චායන ස්වාමීන් වහන්සේ කියපු තාලෙට අපි දැන් ගෙදර ගියාට පස්සේ මේ අනවශ්‍ය දේවල් වලට පටලවි ඉන්න ඉන්න පටලවෙන්නේ නැතුව ඉන්නේ කොහොමද? අපිට මේ ගෙදර ඉන්න ඔක්කොටම කතා නොකර ඉන්න කියන්න බෑනේ. ලෝකේ තියෙන රේඩියෝ ඔක්කොම වහන්න කියන්න බෑනේ. ලෝකේ තියෙන ටෙලිවිෂන් ඔක්කොම වහන්න ගන්න බෑනේ. ඒව කොහොමදත් වැඩ. මේ මම කොක්ක ගහගෙන නැතුව ඉන්නේ කොහොමද මට වදින්න නැතුව ඉන්නේ කොහොමද කියන එක අපි කියනවා ආචාර ධර්මානුකූලව අපි ගෙවල් වලට ගිහිල්ලා. භාවනා නොකරනන් එක හැතිරෙනකොට කොහොමද වැඩ කරන්න ඒ වගේම අපිට යම් වෙලාවක භාවනා කරන්න වෙලාවක් හම්බුනොත් පර්යංකේදී අපි මේ කොක්ක දිගෑරෙන දන කොතනද? සක්මනේදී මේ කොක්ක දිගෑරෙන තන කොකද කියලා ආධ්‍යාත්මික වශයෙන්මුත් අපිට මේක අත්දකින්න පුළුවන්. බාහිර ආචාර ධර්මවලදී සමාජ ධර්මවලදී මේක කරලා කරලා පාලනයක් කරගන්න පුළුවන්. ඒ පාලනයක් කරගන්න ස්වභාවයට මේ දැනුම මතින් අපි ඔය චුල්ල වේදල්ල නෑ චුල්ල ශුන්්‍යත සූත්‍රයේ බුදුරජාණන් පොඩි සරල ක්‍රමයකට පෙන්නනවා සරල වුණාට ඒක බොහොම වැදගත් ක්‍රමයක්. අන්න මේ කොක්ක දිගෑරෙන තැන නැත්තම් යකඩේ තලන්න ඕනේ කොච්චර රත් වුණාට පස්සේද කියලා. රත් වෙන්න ඉස්සලා තැලුවොත් යකඩ පුපුරනවා. ඒ නිසා යකඩේ රත් තප්ත වෙනකන් රත් කර තලන්න ඕන. රත් කරන්න. ඊට පස්සේ තමයි තලන්න පුළුවන්. එතකොට යකඩේ මෙලකයි. ආචාර්යයා උඩ දම දම තලනවා. මේ කොතනදීද තලන්න ඕනේ කියන එක ඒ චුලසුඤ්ඤත සූත්‍රයේ සඳහන් කරනවා. පියවර හතරකදී. මේකත් එක්ක අපි මේ බල ගලපණ්ඩයි බලන්නේ. ඒකෙදී කාම ලෝකයා ඉන්නේ පුතඥයා ඉන්නේ කාම ගුණවල. එයාගේ වැඩේ රූප වර්ග වැඩි කරන එක තමයි හම්බ කරන්නේ ඒකට. විවිධ වර්ණ සහ විවිධ සටහන් සහිත රූප ගෙදරට ගෙනල්ලා තියාගන්නවා රූප වාහිනී මාර්ගේ. ගෙදරත් අලංකාර කරනවා බැලූ බැලූ කෙනාගේ හිත පිනවන තාලට. බැන්නම් පික්නික් යනවා ලස්සන ලස්සන රූප දකින්න. ලස්සන ලස්සන දේවල් අහන ඉතින් හිතනවා අපිට යමක්කමක් තියෙනවනම් අපි ඒක දැනගන්නේ වැඩියෙන් රූප බලලා වැඩියෙන් වර්ණ බලලා වැඩියෙන් සටහන් බලලා. ඉතින් වැඩි වර්ණ සටහන් තියෙනවනම් තාක්ෂණයත් හොඳයි මාත් දිනුනොයි. දරුවොත් දිනුයි කියලා ඉතින් අපි ගෙදර වැඩිම අර රූප ගොනු කරනවා. ඒ වගේ ගුණ කරනවායි කියලා. ඒ ශබ්ද වර්ගත් ಭಾರತೀಯ සංගීතයේ උත්තර ಭಾರತೀಯ සංගීතයේ බටහිර සංගීතයේ classic music jazz music Dolby music stereo music පුදුමාකාර සෙල්ලම් දාගෙන අපි ගෙදරක් කියන්නේ ඒ ඔක්කොම පිරිච්ච තැන. ඒක වැඩි කරන තමයි අදහස තියෙන්නේ. හෙට කිව්වොත් එහෙම මේට අලුත් ක්‍රමයක් තියෙනවා කියලා අපි පයින් හරි යනවා එතෙන්. ගිහිල්ලා ඒක ගෙනත් තියාගන්න. ඊටසේ ගඳ જાති ගලුවොත් අපිට සූදුරු කළුදුරුද එහෙම නැත්නම් ಭಾರತ දේශයෙන් ගෙන්නපු සුවඳ වර්ගද ඉරාකයෙන් ගෙනපු පුතුමාකාර තෝගයක් තියෙනවා ගෙදරක. මේ ගඳ ඇති කරන්න. ඇඟෙන් එන හඩු ගඳක් තියෙනවා. ඒක නැති කරන්න තමයි දඬන්නේ. කොහොම කෙරුවත් හඩු ගඳ හඩු ගඳවත් තමයි. ඊට පස්සේ රස જાති. දැන් ගියොත් එහෙම ලංකාවේ හන්දියකට කීයක් ಜಾති හෝටල් තියෙනවා. එක එක ಜಾති හෝටල්. ඕන දෙයක් ගන්න පුළුවන්. අතිහලි තියෙන්න ඕනේ. ඒක කියනකොට කියනවා ඉස්සර ඉන්දියාවේ ඉන්න මහරජාත් මේ දවල් ටූබ් එකක් පිළිනුලලා තමයි රැයට කාලා තියෙන්නේ. දැන් මධ්‍යම පාන්ති කිව්වත් එහෙම කරන්නේ නැහැ. එයාලට ෆ්‍රිජ් තියෙනවා. ඒක තියාගෙන ඉඳලා බොහොම අරිට වැඩිය කැම જાති කන යුගයක් අද තියෙනවා. ඒකම තවත් වැඩි වෙයි. මම විශ්වවිද්‍යාලෙදි කරලා තියෙන ෆුඩ් සයන්ස්. ඒක අපේ විෂයක්. ඉතින් අපි දන්නවා කෑම හදන හැටි. රස කාරක දානවන හැටි, කෑම වර්ග කරන හැටි විදම ශාස්ත්‍රයක්. ලැබුණිට දේ කාලා ඉන්න එකක් නෙවෙයි දැන් තියෙන්නේ කෑම જાති කිව්වම gedaraක උදේට එකක්, දවල්ට එකක්, රැට එකක්, අතරමැද එකක්, බීම එකක්, කෑමට ඉස්සල්ලා එකක්, කෑමට පස්සේ එකක්. নানা ආකාර කෑම જાති. ಗುಣ ඊට පස්සේ මේ පස්සට විල්ලුද જાති කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි යාන වාහන වල අනේ අම්මේ දවසින් දවස කාර් මොඩල් වෙනස් වෙනවා මේ විල්ලුද જાති වෙනස් වෙනවා ඉතින් ඒක අපි හම්බ කරනවා කාර් දෙකක්වත් තියෙන්න ඕනේ එක්කෙනෙකුට නැත්තම් ෆැමිලි කාර් රන් කරන්න බෑ ඉතින් මේකට මේ පස්ස සනසන්න භාවනා මධ්‍යස්ථාන කියලා බෑන්ඩ ඉඳ ගන්න කොට්ට જાති ලෝකේ කොහොක්වත් නැති જાති ඔක්කොම තියෙනවා. භාවනා කරන කෙනෙක් ප්ලේන් එකේ යනකොට කොට්ට කොච්ච උසනනද කියලා බලන්න. ටොංගානක් අරන් යනවා මොකද මේ ශරීරයට සැප දෙන්නේ. හුලං උඩ වාඩිලා ඉන්න ඒත් රිදෙනවා. මේ ශරීරය කියන්නේ වේදනා සාගරයක්. ඕක කොට්ට උඩ තිබ්බයි උල උඩ තිබ්බයි ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට අපි කොච්චර මේවට ಜಾති වෙනස් කරනවද කියලා. ඊට පස්සේ හිතට එන වල්බూరు අදහස් එක එක ಜಾති පොනවා. මේවට කියන කාම ගුණ කිය. මේ කාම ගුණ වැඩියෙන්ම ඉන්න එක නම් මැරෙනකොට ගොඩාක් අතෘප්ති කරව මැරෙයි. ගොඩාක් ඌනව මැරෙන්නේ මම මේ ආත්මේ කරගන්න බැරි දේවල් ඊගාව ආත්මේ කරන්න විසාකාව උප්පලවන්නා වෙලා එනතම් අනාථ බින්දික සිටුමා වෙලා නැත්නම් බිම්බිසාර රජුරෝ වෙලා කියලා එන සැලසුම් ගහගෙන මැරෙන්නේ. අනිවාර්යයෙන්ම ගෙවලෙක් හරි වෙනවා. ඒ මේ මේ පින් කරපත් එක එක කොහෙ හරි යන්නේ බෑ. එක් එක්කත් නැතුළු මනුස්ස ජීවිතේ මැරෙනකොට ඇති කියපු එකනේ. ඌනෝ ලෝකෝ අතිත්තෝ කාමදාසෝ. මේක වැඩියෙන්ම තියෙන්නේ අර කාමගුණ වැඩි කෙනාට. එයා දන්නවා මට අහවල් අහවල් දේ අඩුයි කියලා. ඉතින් අර විශ් <clears throat> ලිස්ට් එකක් තියෙනවා. මැරෙනකොටත් ඒක තියෙනවා. දැන් රැයට බුදියා ගන්න හෙට උදේට අමුඩි ගහගෙන තද්දට වෙනක ගහ ගන්නවා එලි පහෙන් දෙනකන් ලියෙන්නේ නැති වෙන්න හම්බ කරනවා. සමහරු සඳාමුඩි ගහපුවම සිකුරාද හැන්දෑවි ලියන්නේ. ඕවර් ටයිම් කරගෙන හරියට මහන්සි වෙලා සෙකුරාද හැන්දෑව අමුඩේ ලිව්වට පස්සේ තමයි ඔන්න පන්සල් යන්නේ. එතකම පන්සල් යන්න වෙලා මොකද මේ කාමගුණ වැඩිීමේ අදහස. මෙන්න මේ ලෝකයේ බුදුජානනාංශයේ සාරසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම්පරලා කියන කලාතුරකින් කෙනෙකුට පේනවලු මේක තෘප්තිමත් කරන්න බැරි දෙයක් කියලා. කවදාවත් තෘප්තිමත් කරන්න ලුණු වතුර බොන්නවා වගේ. අතින් අතට ගිනි අඟුරක් මාරු කරනවා දනවට. නිවෙන්නේ නැහැ. මේක දැනගෙන මේ කාමයාගෙන් වෙන්වීම උත්සාහ කරන කලාතුරකින් කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපි මේ කියන නේවාසික භාවනා වැඩමුළු. අපි ප්‍රියංගෙන් වෙන් වෙනවා. අලියංගෙන් ඇත්තුන්ගෙන් රන් මිනිමුතු වලින් නිශ්චල චංචල දේපල වලින් වෙන් වෙනවා දෙන්න තම්බල දෙන දෙයක් කාලා ඉන්නවා. මෙතෙන් ආවට පස්සේ අපිට අර කාම ගුණයන්ගෙන් දැන් ඈත් වෙලා තියෙන්නේ. නමුත් ඉඳගත්ත කිසිම කෙනෙකුට හිතපු විදියට භාවනා හරි කියලා තියෙනවද කියලා බෑ. එක්කෙකුටවත් නැහැ. ඉඳගත්ත ගමන් කූඩැල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ. ලාහට ගෙම්බෙකුතු කිරෝ වගේ එහෙ පැනපම් මෙහෙ පැනපම් හිත මොන තාලෙන්වත් යන්න බෑනේ. gedare ඉන්නකොට ඇත්ත ටිකක් කී කරුයි මේක. ආවට පස්සේ නම් කියලා ඉවර කරන්න බෑ නද්දකින් නොපතන්න දෝමකින් තමයි. මොකද ඒ අර කාම ගුණ වෙනුවට කාම සංඥා වෙනවා අපි නටබු නැටිලි. අපේ මේ කාම ක්‍රීඩා සියල්ලම මතක සටහන් විදියට හිතට එනවා. ඒකට කියනවා කාම සංඥා කියලා. ඒ කියන්නේ කෙලින්ම ඇහැට රූප දකින්නව නෙවෙයි, දැකපු රූප මතක් වෙනවා. කෙලින්ම ශබ්ද තරංග වදිනව නෙවෙයි, අහපු ශබ්ද සිහිපත් වෙනවා. කෙලින්ම සුවඳ එනව නෙවෙයි, සුවඳ જાති මතක් වෙනවා. කෙලින්ම රස ලබනව නෙවෙයි විවිධ රසවල ආශාවල් නිසා අපිට රස මතක් වෙනවා. විවි කෙලින්ම පහස ලබනව නෙවෙයි චික්කීමේ කොට්ටේට පිටිපස්සේ පොඩි කෑල්ලක් තියාගත්තා නම් හොඳයි නේ කියලා හිතනවා. ඒ වෙනත මේක හෙල්ලි හෙල්ලි තිබ්බනම් මේ පස්ස තද වෙන්නේ නැහැ නේ හිට වැටෙන්නේ නැහැ කියලා. අර ඉඳගෙන ඉන්නකොට හිතනවා මේ කොට්ටේ මේට වැඩිය වෙනස් ක්‍රමයකට හදාගත්තා නම්. අර ඉඳගෙන ඉන්නකොට ලැබිච්ච දෙයකින් ආසාව වෙනවා. හිතටත් එනවා. පුදුමාකාර අදහස. ඉතින් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඒක බුදුරජාණන් වහන්සේ පහළෙන් ඉස්සරහක් තිබුණා. මේ ගිහි ගෙයින් අතහැර යාම කියලා එකක් තිබුණා. ගිහි ගෙයින් අතහැර යාම සංന്യാසි කියන වචනේ පාවිච්චි කරනවා. ආජීවක කියන වචනේ පාවිච්චි කරනවා. පැවිද්දා කියන නම පාවිච්චි කරනවා. ගිහිගේ අතහැරන ගතියක් තියෙනවා. ඒ අතහැරව කට්ටිය දන්නව අර gedara හිටියටත් වැඩිය හිත ඇවිස්සෙන ගතිය වැඩි. අර කාමේ නැති වුණාට කාම සංඥාව විතර කරදර කරනවා. ඉතින් අපි කමඨාන් සුද්ධ කරනකොට චෝදනලා ලයිස්තු තමයි හම්බ මට අතන රිදෙනවා මෙතන කක්කම මෙතන පිපුරුම ආනපානෙ පේන්නේ නැහැ පිම්බි හැකිලින් පේන්නේ නැහැ විදිනකොට පය දැනෙන්නේ නැහැ ඒ චෝදනලා ලයිස්තුවක් තියෙනවා මොකද කවදාකවත් ඕක නෙමෙයි බලාපොරොත්තුනේ බහන වැඩබලුවට ඇවිල්ලා ඒක නිකන් ඉඳගත්ත ගමන් මැටි බුද්දෙක් වගේ කෙලිම සෝවන් වෙයි. නැත්නම් කෙලිම පළවෙනි ධ්‍යානයට යයි. එහෙනම් මාර්ගඵල ඥාන ලැබෙයි. එහෙම නැත්නම් මේ විපස්සනා ඥාන ලැබෙයි කියලා. ඉතින් මේක බලන ආපුවාම අරකට නැහැ මේකත් නැහැ. දිලොක් මැද හිර වෙනවා යෝගාවචරය. ඒක කියන්නත් මොකද වගේ මොකද ළඟ ඉන්න මිනිහා টොප් එකට භාවනා කරනවා මට විතරයි වෙන්න ඇත්තේ කියලා ඌ හිතාන ඉන්නවා. මේක ඇස් දෙක වහනකන් ඉඳලා අනිත් එක නලියනවා අරු වහගෙන ඉන්න වෙලාවේ. ඌ ඇස් දෙක අරනකොට අරු ඉඳගෙන ඉන්නවා ෂෝක් එකට. ඉතින් හිතනවා කියන්නත් මොකද වගේ මොකද ඔක්කොටම හරි ගිහිලා තියෙන්නේ මට තමයි මේ සාමූහික කමඨාන සුද්ධ කිරීමේදී කාගෙත් පළගොඩලි සමතල වෙලා යනවා. ඒකෙත් දෙන්නේ කියනවා කට පළ ඇරලාම කියනවා මේව මට නම් එපා වෙලා තියෙන ඉඳගෙන ඉන්න බෑ. ඇවිදින්න ගියාම කිසිම වෙලාවක පොළොවේ පය වදින්නෙත් නෑ වාගේ. ඔක් කියනකොට ඔක්කොටම කියනවා මේක කිව්වට මගේ එක තමයි මේ කියන්නේ කියලා. ඉතින් ඒ නිසා උංගා කල් යනවා තේරුම් ගන්න මේ හැම කෙනාගේම මගුලක් මෙතන තියෙන දුකක්. නමුත් කාට හරි තේරුම් ගන්න පුළුවන් වෙයිද මේ කාම ගුණයන්ට වැඩිය කාම සංඥාව කෙලෙස් අඩුයි කියලා. තාම මම දැකලා නැහැ ඒක පිළිගන්න කැමති කෙනෙක්. මේ ගෙවල් දොරල ඉන්න කෙලින්ම කාමයේ ඉදිලා අසුචියේ ඉන්නවට වැඩිය ගොඩ ඇවිල්ලා කාම ගුණයන් දැන් තියෙන අර කාම පිළිබඳ මතක සටහන්. කාම ඡන්දේ. ව්‍යාපාදේ. තීන මිද්දේ. උද්දච්ච කුච්ච විචිකිච්ඡා. මේක දැනෙන්නේ කාම නැති බවනේ. කාම ගුණ නැති බව. ඒ නිසා මේකට කැමැති වෙන්නේ නැතුව භාවනා ගමනක් නැහැ. gedara දින්න නැති මේකවත් දන්නේ අපි. මේ හිතකට මේ අයින් කරුවට පස්සේ මෙයාට මේ මෙච්චර නැටිලක් එනවයි කියලා. කැලේ ඉනෝට කැලේ කුරුමීමට කලදලයක් නැහැ. ඌ ගමේ බැඳගත්තට පස්සේ තමයි නටන්නේ. මාළුවා වතුරිනකම් ප්‍රශ්නයක් නැහැ. කොට දාපුවම ගැහෙනවා. අන්න වගේ මේ අපිට හම්බෙලා තියෙන මේ නීවරණ ටික භවනා ගමන ඉදිරි පියවරක් කියලා. පිළිගන්නම කැමති හැම කෙනාම නීවරණ වලට විරුද්ධ පෙසංගහනක තමයි කරන්නේ. නිටතරම ලියන ලියවිල්ල තියෙන්නේ නීවරණ වලට විරුද්ධව. ඉතින් බුදුරජාන්ස කියනවා නීවරණ ලැබුණේ කාමයේ අතහැරප නිසා, උඹේ ප්‍රයත්නේ නිසා, උඹේ භාවනාවේ දියුණුවක් මේක. ඒ නිසා නීවරණ එනකොට මේ කාමච්ඡන්ද එනකොට මේක තීන මිද්ද නෙවෙයි කියලා දැනගන්න. ඒක පටිගේ ව්‍යාපාද නෙවෙයි කියලා දැනගන්න. උද්දච්ච කුක්කුච්ච නෙවෙයි කියලා දැනගන්න. තීන මිද්ද විචිකිච්ඡා නෙවෙයි කියලා දැනගන්න මේ මොකද්ද එන්නේ කියලා දන්නවනම් අපි ඉස්සරහට යන්නේ. මේක හරීම අමාරුයි. මේ gedara තියලා තියෙන කාම ගුණ නැති කරලා අපිට කාම සංඥාව එනකොට මේ යකා නෙවෙයි මේ බේන යකාගේ හේව නැල්ල විතරයි. මේක පිළිගන්න කිසිම කෙනෙක් කැමති නැහැ. පුදුමාකාර කේන්තියක්. ඒක නිසා කියනවා ගෙවල් දොරවල් ඉන්න මිනිසුන්ට සංසාරෙ බැඳෙන්න තියෙන ප්‍රධාන හේතුව තෘෂ්ණාව. මිනිස්සු තියෙන අරක ලබා ගන්න ඕනේ මේක ලවන්නේ. සිල්ලකපේ කාට ප්‍රධාන සාසනට මේ සංසාරට තියෙන බැඳිල්ල ද්වේෂය. සිල් ගත්ත ගමන් තද වෙනවනේ. පුදුමාකාර කේන්තියම පටන් ගන්න මේ හොඳට මිනිස්සු. හිල් ගත්ත වෙලේද හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. ළඟ කෙනෙක් දඟලන දකින්නත් බෑ. කහිනව අහෙන්නත් බෑ. දොරක් වහනව ඇහෙන්නත් බෑ. වතුර ටැප් එක කරලා තිනවත් ඇහෙන්න බෑ. ගෙදර ඉඳදී බල්ලන්ට හැත හින ගැහුවන ගානක් නැහැ වගේ කම්මලේ ඉන්න තමන්මයි සද්ද කරන්නේ. මෙහි ආවට පස්සේ පුංචි සද්දයක් ඇහිච්ච ගමන් චෝදනා කරනවා. ඒ කියන්නේ අපිට තේරෙන්නේ සීලයට ගිය ගමන් කාමයේ අතහැරපු ගමන් පුදුම ද්වේෂයක් එන්න පටන් ගන්නවා. ඒක නිසා සිල්ලුතුන් අතර හරිම අමාරු ජීවත් වෙන්න ඒගොල්ලෝ ද්වේෂය තමයි ජීවත් වෙන්නේ. ඒක Tamanටත් සිද්ධ වෙනවා. මේක දැනගෙන ද්වේෂ කරන්න එපා. නීවරණ වල ද්වේෂ කරන්න එපා. ඒකට බුදුරජාණන්සේ මතක් කරනවා මේ නීවරණ අයින් කරන්න. එහෙම නැත්නම් මේ කාම සංඥාව අයින් කරන්න ආස්වාද ප්‍රසවාස රූපේ පිම්බීම හැකිලිම රූපේ වම දකුණ කියන මේ රූපයක් දාන්නේ කියලා මේකට. රූපෙකින් හිත පුරුලා තියාගන්නේ. ඒ නිසා අපි පුළුවන් තරම් බලනවා සද්දයක් යනකොට හිත කරදරන හුස්ම ගන්නකොට වම මේ ආශ්වාස ප්‍රශ්වාස කියලා මෙනෙහි කරනවා. සක්මන් කරනකොට සද්දයක් කරනවා වම දකුණ වම දකුණ කියලා අපි පුළුවන් තරම් අර උදාසීන රූපයකට ප්‍රත්‍යක්ෂණය කළ හැකි රූපයකට නැවත නැවත මතුවෙන රූපයකට නොමිලේ ලැබෙන රූපයකට හිත දානවා. ඉතින් මේ වැඩමුළුවක සාර්ථකත්වය කියලා උඟ දෙනෙක් හිතන්නේ මට කොච්චර හුස්ම ගන්නක් එක දිගට බලන්න පුළුවන්ද? කොච්චර පිම්බි මැකිලිම ගානක් එක දිගට බලන්න පුළුවන්ද? කොච්චර සක්මන් පියවර ගණන්න පුළුවන්ද? ඒක වැඩි නම් අපි දන්නවා ඒ වැඩි වෙන ගානට හිතේ ද්වේෂය අඩු වෙලා තියෙනවා. මේ දේවල් එක ගැටෙන ගතිය අඩුයි. කවදා හරි බයිසිකල් එක පදින්න පුරුදු වෙන කෙනෙක් දැන් මට කකුල් දෙක බිම තියන්න තු බයිසිකල් පදින්න පුළුවන් වුණා වගේ සම්බර භාවයේ ගත්තා වගේ දැක දැක දන දන හුස්මේ ඉන්න පුළුවන් වෙලාවක් එනවනේ. නැත්තම් ටිකක් සක්මන් කිරීම ප්‍රිය වෙන වෙලාවක් එනවනේ. එහෙම නැත්නම් මේ පිම්බීම හැකිලිම ඉඳගෙන ඉන්න බව. අන්න එතන ගියාට පස්සේ අපිට තේරෙනවා මේ කාමයේ සහ කාම සංඥා දෙකම දුරුවන් වෙන වෙලාවේ දුරුවන් කරන වෙලාවේ මූල කර්මස්ථානයේ හිත තියෙන බව දන්නවා. අනිත් පැත්තට ඒ කියනවනම් මූල කර්මස්ථානයේ හිත තියෙනවා දන්නකොට අපිට ආනිසංශ දෙකක් තියෙනවා. එකක් අපේ හිතේ කාම ගුණ නැහැ, දෙක කාම සංඥා නැහැ. ඊට පස්සේ තේරෙනවා මේක කවුරුත් දීප එකක් නෙවෙයි මම උත්සාහ කළා මගේම ප්‍රයත්නකින් හරි ගිය එකක්. නැත්තම් උත්සාහය ප්‍රතිඵලය. මේක දිගින් දියුණු කරන්න පුළුවන්. එතකොට කවදා හරි මේ මේ පැත්තෙන් බැට දෙන කාමේශා කාමසඤ්ඤා වෙනුවට මේ පැත්තෙන් Taman ඉන්නේ ඉරියව්ව වම දකුණ පිම්බී මෑකෙලිම ආනපානේ මේ දෙක අතර මාරුවෙන් මේ ආනාපානයේ සරණ යන්න පිම්බී මෑකෙලිම සරණ යන්න එහෙම නැත්නම් ඇවිදිනකොට වම දකුණ සරණ යෑම Tamanගේ පරම සාසනික කෘත්‍ය වශයෙන් තීරුම් අරගෙන ඒක වැඩෙන කෙනෙක් ගැන හිතන්න. දැන් වැඩි වේලාවක් හුස්ම හිත තියන්න පුළුවන්. දැන් වැඩි වේලාවක් පිම්බීම ඇකිලිම හිත තියන්න පුළුවන්. දැන් වැඩි වේලාවක් සක්මනේ හිත තියන්න පුළුවන්. දැන් වැඩි වේලාවක් ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. දැන් වැඩි වේලාවක් ඇවිදින බව දැනගන්න පුළුවන්. නිදාගෙන ඉන්නකොට දාන්න. මෙන්න මෙහෙම ඉන්නකොට මෙයාට ශිල්පේ කියලා දුන්නොත් හුස්මත් එක්ක වැඩි වෙලා ඉඳ ඉඳ හුස්මට මොකද වෙන්නේ කියලා බලන්න කියලා. හුස්මේ විපරිණාමය බලන්නයි කියලා. පිම්බීම හැකිලිමත් එක්ක ඉන්න ගමන් බලහන් ඉන්නකොට ඉන්නකොට මේක මොකද වෙන්නේ කියලා බලන්න කියලා. සක්මන් කරන ගමන් අරමුණට මුණට මුණ දාලා ඉන්න අතරේ නැවත නැවත මතුවෙන්න මතුවෙන්න අරමුණ මොකද වෙන්නේ කියලා බැලුවොත් ඒකේ මොකද්දෝ කතන්දරයක් තියෙනවා. ඒකේ යොනු ගොනුවක් තියෙනවා. ඒක තමයි සම විපස්සනා දුගනන්නේ ඕනෙම දෙයක් දිගට බලන්න හිටියොත් ඒක වෙනස් වෙනවා. ඕනෙම දෙයක්. මේ ලෝකේ එහෙම එම වෙනස් නොවෙන මොකක්වත් නැහැ. වෙනස් නොවෙන එකම දේ තමයි වෙනස් වීම. වෙනස් වීම කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක හැමදාම වෙනස් වෙනවා. මේකට යෝගාචර පුදුම බයයිනේ. තමයි බලහින්න අරමුණ හෙල්ලෙනකොට අරමුණ චලනය වෙනකොට වෙනස් වෙනකොට බයයි. ඉතින් ඒක කමට කර්මටහන් දෙන කෙනාගේ වැරද්ද. එයා කියලා දෙන්නවා භාවනා හැටියොම තමයි. ඔයාලට දැන් මුණ අරමුණ දාගෙන ඉන්න පුළුවන්. මේ අරමුණේ වෙනස් වීම බලන්න කියලා. දැන් මේ වෙනස් වීම බලන්න කමටහන සුද්ධ වෙච්ච කෙනෙක් ගැන හිත යොදා. එයා දන්නවා වාඩි වුණාට පස්සේ මේ පේන ගොරෝසුස්ම ටික වෙලා කරන සියුම් වෙනවා. තාටයක් කරන අතිසියුම් වෙනවා. බලන්න බලන්න බලන්න සියුම් වෙන්න පටන් ගන්නවා කියලා අද එක්කෙනෙක් අර ලියලා තිබුණා සියුම් වෙනවා හැබැයි නැති වෙලා යන්නේ නැහැ ඉතින් කියනවා අනිත් දවසේ මේටත් සිව් වෙනකම් බලන්න කියලා. අන්න එතනදී අර කාමේතා කාම සංඥාව දුරුවන් කිරීම සඳහා ඉදිරියෙන් තියාගත්ත රූපේ ටික වේලාවක් යනකොට සිව් වෙනකොට ඒක හුදු රූප සංඥාවක් බවට පත් වෙනවා. දැන් මේ දෙවෙනි පරිණාමයේ සිද්ධ වෙන්නේ. කාමයේ කාම සංඥාවකින් ප්‍රතිස්ථාපනය වෙනවා. කාම සංඥා රූපයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. එතකොට රූපයේ වෙලා බලනකොට ගොඩාක් වෙලා බලනක රූප සංඥා බාටපත් වෙනවා. ඒ රූප සංඥා දිහා බලනකොට පේනවා බැලුවොත් හුස්ම තියෙනවා නැත්තම් නැහැ. වටේ තිටියේ ශබ්ද තියෙනවද කියලා ඇහුවොත් ශබ්ද තියෙනවා. හැබැයි මට කරදරයක් නැහැ. කයේ වේදනා තියෙනවද කියලා බැලුවොත් තියෙනවා. මට කරදරයක් නැහැ. හිතේ හිතවිලි වගේකුත් තියෙනවා. හැබැයි ඒවා දිගට වැල් බැඳිලා අර්ථයක් දෙන්නේ නැහැ. ඒක නිසා පේනවා එතෙන්ට ගියාට පස්සේ මූල කර්මස්ථානයේ සහ අනිකුත් සියලුම කර්මස්ථාන අවසල බැලුවොත් තියෙනවා නැත්තම් නැහැ. මේ කියන්නේ මේක කර්මස්ථානයේ මේ රූපේ දැන් උදු සංඥාවක් බාටපත් වෙලා. රූපේ රූප සංඥාවක් බාටපත් වෙලා. ඒක නිසා යෝගාවචරයට ඕනනම් තියනවා කියන්න පුළුවන්. ඕනනම් නැහැ කියන්න පුළුවන්. ඒ තරමටම රූපේ කීකරු වෙලා. රූපේ යටත් වෙලා. ආණ්ඩු නට්ටු කරන්න පුළුවන් වෙලා. ආම්බම් කරගන්න පුළුවන් වෙලා. අන්නේ එතෙන්ට යනකම් භාවනා කරපු කෙනෙකුට සරුවච්චන්සේ සඳහන් කරනවා දැන් අපිට ආස්වාද ප්‍රසවාසය ඕනම් බලන්න පුළුවන්. සද්දත් අහන්න පුළුවන්. වේදනත් විඳින්න පුළුවන්. හිතවිලිත් තියෙන ඔක්කොම තියෙන්නේ ඇවිල්ලා අපිට දරා ගන්න බැරි මට්ටමේ නෙවෙයි. ඉතින් දනියෙන් පල්ලෙහා මට්ටමකට. මෙන්න මේක සංඥා කරන්නේ නැතුව හිටියොත් මේකට නම් කියන්නේ නැතුව ඒ එන ඕනම දෙයකට ඇවිල්ලා පළච්චාවයි මම මේ අඳුරගන්න යන්නේ නාමකරණය කරන්නේ සංඥාකරණය කරන්නේ අපි සමස්තෙට ගොජේ කියලා කියනවා සමස්තෙට සන්තතිය කියලා කියනවා මේ සමස්තේ නම් කරන්න යන්නේ මෙතනදී තමයි අපි කොක්ක දිගෑරන තැන අපිට පුළුවන් නම් යමක් දැකලා දැකපු දේ නම් කරන්න නැතුව ඉන්න අහපු දේ නම් කරන්න නැතුව ඉන්න ගන්ධ බලපු දේ නම් කරන්නේ නැතුව ඉන්න. රස බලපු දේ නම් කරන්නේ නැතුව ඉන්න. ලැබිච්ච පහස නම් කරන්නේ නැතුව ඉන්න. එන හිතවිල්ල නම් කරන්නේ නැතුව ඉන්න. ඊට පස්සේ හිතවිල්ලට ඕ ඒ කිසිම දෙයකට අපිත් එක්ක ගනුදෙනු කරගන්න බැරි වෙනවා. ඉතින් එතෙන්ද යනකම් ගියාට පස්සේ තමයි බුදුරජාන් වහන්සේ ඒ කියන්නේ රූපේ රූප සංඥාවක් බවට පත් වුණාට පස්සේ තමයි සරුවචනන් සඳහන් කරලා තියෙන්නේ මනෝබුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා මනසයි පූර්වංගම් වෙලා තියෙන්නේ. මනෝසෙට්ටයි මනසයි සෙට්ට මේ පේන ඔක්කොම මනෝමයයි. මේ පේන දේවල් හොල්මන්. ඉතින් හොල්මන් ඇත්තට ඇත්තේ නැහැ. ඉතින් මෙව ඇයි ඇඟේ දාගන්නේ? ඇයි මේවා මම කියන්නේ? ඇයි මගේ කියන්නේ? ඇයි මගේ ආත්මය කරගන්නේ කියලා අන්න එතෙන් යනකම් ගිහිල්ලා ඔබ ඕනේ 18 ධන්නියක් නටපන්. උලීලි පාපන්. මොන නැටුම නැටුවත් මම උඹට නමක් දාන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා නම් බුදු වෙන්න ඉස්සලා දවසේ මේ මාර්යා මාර් පරාජය වෙලා ගෙදර ගියාලු. ගෙදර ගියාම ෆුල් ෆ්‍රස්ට්‍රේටඩ් දැන් ඉතින් සයිකඩෙලික් බෙහෙත් ගහලා මාර්යා බුදිලු. ඉතින් තුල තුන් දෙනා ඇවිල්ලා ඇවිල්ලා මොකද තාත්තේ කියලා ඊට පස්සේ කිව්වලු මං කවදාකවත් පෙරතුනේ නැහැ. මේ සාක්‍ය කුලෙන් පැවිදිච්ච කෙනෙක් ඇවිල්ලා ඉවරලා මාව පැරද්දුවා. මෙයා දිනුවොත් මගේ රාජ්‍යයේ ඉන්න කට්ටිය පැනලා යනවා. නිවන් දකින්න. ඒක නිසා මට ඕනේ මට ඕනේදී බැරි වුණා මම මෙතෙක් කියලා හැටිය ඕනේ දෙයක් යට කරන්න පුළුවන් කෙනෙක් කියලා. කියලා දැන් මෙයා බොහොම මන්දෝත්සාහින අර තුන් දෙනාකලු අපි දෙන්න වැඩක් කියලා. තන්නාරති රංගා. ඉතින් ඇවිල්ලි වල දැන් බුදුජානන්සේ බෝවඩෝල ඉන්නකොට තන්නාරති රංගා තන්නව යන්නා රති රංගන්නා අරයා තාලෙට ගී කිය දෙයි. බුදුජානන්සේ කිව්වේ ඇත්ත දෙකේ නෑ. මහරයත් එක්ක පරාජය කරනවා නම් ඇතා බය වෙලා දිව්වේ. මේ නටන නැටිලට ඇසෙරියේ නැහැ. පරාදයි. ඇද්ද ගැරලා බැලුවනම් මේ රූ රසේ අඳි නාලේසේ ලෙල දිදී අත් විදුලිය පබා. මම කෙසේ පවසම් මෙසේ ඒ සුරලන දුන් දුන් රංග සුභා කියලා මේක රස විඳින්න ගියා නම් බුදුහාමුදුරන් මොකද වෙන්නේ? දැක්කට ඇස් තිබුණාට අන්දෙක් වාගේ හිටියා. ගයන ගැයුම ඉතාමත්ම මිහිරි. බීරෙක් වගේ හිටියා. මොනම දෙයකටවත් ඇස් හැරියේ නෑ. ඇස් හැරියා නම් ඒ තුන් දිනාගෙන් ඒ තුන් දිනාට වශී නොවන කවුරක්වත් නෑ. ඉතින් අපි කියනවා අපි ගෙදර ටෙලිවිෂන් එකක් තියෙනවා. ඒ ටෙලිවිෂන් එකේ නපුරු දෙයක් පෙන්වනවා කියලා හිතමු. පොඩි ළමයෙක් ඉඳලා බලන්න පෙන්වන්න බැරි જાති නපුරු දෙයක් පේනවා. එහෙනම් ඉතාමත්ම ලස්සන දෙයක් පේනවා. ඒකට මම දන්නවා මේක බලන්න ඕන කියලා. එහෙම නැත්නම් අර නපුරු දෙයක් නම් බලන්න හොඳ නැහැ. ඉතින් අපි කරන්නේ අර ඒ නපුරු දෙය නම් හදපු මනුස්සයාට බනිනවා. හොඳ දෙයක් නම් හොඳ මනුස්සයාට ස්තුති කරනවා. අපිට මතක නැහැ නේ ටෙලිවිෂන් එකේ on off බටන් එකක් තියෙනවා කියලා. ඒක ඕෆ් කරා නම් ඉවරනේ කතාව. ඒක දාගෙන හදපු එකාට බහිනවා හදපු එකාට ස්තුති කරනවා කඩප්පුලිකම තියෙන හදපු එකාගේ මේ බලන පාහරයගේද කියලා තේරෙන්නේ නැහෙනි බලන පාහරය ඒක බලලා ජී හරිම කැත ටෙලිවිෂන් නාට්‍ය හදන්නේ ළමයි එක්ක ඉඳලා බලන්නත් බැරි දේවල් කියලා අයියකෝක ඕෆ් කරපන්කෝ එතන වෙන channel එකකට දාපන්කෝ අපේ channel හයක් තියෙනවනේ ඕන දැනකට දාතයි අපි එහෙම නෑ අරකම කාලා ඒකත් එක්කම හැප්පිලා ඒකට දොස් කියනවා අපිට පුළුවන් channel එක මාරු කරන්න පුළුවන් නැත්නම් switch off කරන්න පුළුවන්. අන්න එතෙන් යනකම් switch off කරන්න එපා. මේ රූප රූප සංඥාවට යනකම් බොඳ වෙලා ලොඳ වෙලා යන තැනට යනකම් භාවනා කරන්න. කරලා බලන්න මේ ගොජේ හැලෙන බත්තලියක් ගොජ දාන ওই ගොජ දම තමයි ඉන්නවා නම් කරන්න එපා. එතෙන්දි කියනවා ප්‍රපංච සංඥා සංකා සමුදාචරණයෙන්දී එත්තචේ නත්ති අ비වදිතබ්බං අභිනන්දිතබ්බං අජ්ජෝසේ තබ්බ. ඔය පේන දේවල් වලට ගැන කියන්නවත් එපා. අභිනන්දනය කරන්නත් එපා, රිංගන්නත් එපා. මොක මේ ගොජ දම දම ගොජ දම දම තියෙන මේ තන්තතිය දිහා බලාගෙන ඉන්න පොට්ටෙක් වාගේ. අහගෙන ඉන්න බීරෙක් වාගේ. එහෙම නැත්නම් දැනුණට නොදැන්න මෝඩෙක් වාගේ. කිසිම දෙයක් කරන්න නැතුව බලාගෙන හිටියොත් ඒක අපිට කරන්න පුළුවන් නපුර එතනදීම කපලා දාන්න ඉතින්ට ගිහිල්ල වල පුරුදු වුණොත් අපිට අපිට තේරුම් ගත්තොත් මේ රූපේ රූප සංඥා බාටපත් වුණාට පස්සේ ඕනනම් අල්ලන්න පුළුවන් ඕනනම් අතාරින්න පුළුවන් කියලා. ඊට පස්සේ යාට තේරෙන්න පටන් ගන්නවා මේ රූප සංඥාවක් වෙන්න ඉස්සෙල්ලා රූපෙත් ඒ කියන්නේ පටන් ගන්නකොට තියෙන ගොරෝසු ආනබනෙත් ඔච්චරම තමයි. අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා assume වෙච්ච රූපේට අපි යම් දවසක පොල්තිල් ගාලා කෝස් කපනවා වගේ අතහර ගන්න පුළුවන් නම් සියුම් වුණාට පස්සේ ඒක සියුම් වේගනේ අද්දිම අපිට පුළුවන්කමක් ලැබෙනවා. තව පොඩ්ඩකින් මෙයා සියුම් වෙනවා. අපි මේක ගැන කතන්දර ගොතන්න එපා. අත දාන්න එපා. ඔය අනාතේ යන්න අරින්න. ඕමම ගිලා රූප කවදා හරි අල්ලගත්ත දවසේ අපි අපිට අපි ළඟට ඉස්සරහට ඇවිල්ලා විවිධාකාරයෙන් රංගනේ රංගපාන රූප තියෙනවානේ. ඒ රූපවල ඔක්කොම තියෙන පට වියාපෝ තේජෝ වායෝ පමණයි. මෙව්වට තමයි අපි මේ නම් වණන් දාගෙන කෙලෙස් උපදවන්නේ. ඒක කටයුතු කෙරුවන් නම් පමණක් නාම ධර්ම විශේෂයි. ඊට පස්සේ නම් නොකියන තැනට ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා අපි මේ නාවි දන්දති නාභි වදති නාජ්ජෝස තිට්ඨති කියන වචනය ක්‍රියාව කරන්නේ කාම ගුණ වලට නෙවෙයි. කාම සංඥාවටත් නෙවෙයි. රූපෙටත් නෙවෙයි. රූපේ රූප සංඥාවක් බවට යනකම් භාවනා කරන්න ඕනේ. එතෙන් ගියාට පස්සේ යකඩේ රත් වුණාට පස්සේ තමයි තලන්න ඕනේ. රත් වෙන්න ඉස්සලා තලුව පුපුරනවා. ඉතින් ඒ නිසා ඒ ඒ ටෙක්නික් එක ඒ ඒ උපක්‍රම යොදන්න ඕනේ තමන්ගේ භාවනාවේ කොතෙන්දිද කියලා තේරුම් ගන්න එක කද්දාවත් කියලා දෙන්න බෑ. අපි වාහනයක් එලවන මනුස්සයාට කොයි වෙලාවේද සෙකන්ඩ් එකේ ඉඳලා තර්ඩ් එකට ගියර් එක මාරු කරන්න ඕනේ කියන එක ටෙක්නිකල් රයිටින් කියලා දෙන්න බෑ. ඉන්න සෙනගේ හැටියට, කන්දේ හැටියට, එන්ජින් එකේ හෝස් පවර් එක හැටියට ඩ්‍රයිවිං කරලා කරලා කරලා පුරුදු වෙන්න ඕනේ. මං කියන්නේ දැන් තියෙන කාර් නෙමෙයි පරණ කාර්. කියන්නේ ඔටෝමැටික් ගියර් නෙවෙයි, ගියර් එක දාන හැටි. කිසිම ඉංජිනේර කෙනෙකුට ඔක තේරෙන්නේ නැහැ නේ. ඉංජිනේරු අර්ධිම දුර්වල ඩ්‍රයිවර්ලා. ඩ්‍රයිවර් ඕක කරන්නේ නිකන් ඇඟට නොදැනෙන්න ගියර් එක මාරු කරන්නේ ක්ලච් පාගන්න නැතුව. ඌ දන්නා හරියටම සින්ක්‍රොනයිසේෂන් හොන්න මෙන්න මේ වෙලාවේ මාරු කරන්නේ. ඒක තර්ඩ් එකේ ඉඳලා සෙකන්ඩ් එකට දාන එක. බර වැඩෙනවා නම් බර ලෝගියරකට දාන්න එපා. ඒක දන්නේ නැතුව යන්න කන්ද යන්න ඉස්සලා ගියර් 18ම දාගෙන උඹ ඇදපන් කියවට ගියර් වැටෙන්නේ නැහැ නේ එහෙම. ඉතින් කියන එන කන්දක් තියෙනවා දාගන්න තියෙන හරිය ගියර් ටික දාගන්න ෑ කියලා කියනවා. එහෙම කරන්න බෑ කන්දේ අවශ්‍ය වෙලාවට ගියර් එක කඩන්න. මේක බෞද්ධ මේ භාවනා කරන කෙනාට තේරෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ කොයි වෙලාවෙ කොයි ටෙක්නික් එක දාන්නව. ඒකට ඒ යෝගාවචරයට දොස් කියන්නත් බෑ. දෝෂය යන්නේ ගුරාට. ගුරුනාච කියලා දෙන්න ඕනේ ඒ ඒ වෙලාවට දැන් පොඩිම දරුවෙකුට හයි ප්‍රෝටීන් දුන්නට උඩ දිරවන්නේ නැහැ උඩ බඩේලිය කියලා මැරනවා. උඩ දෙන්න ඕනේ දිරවපු ආහාර, තඹපු ආහාර. ඊට පස්සේ ටිකක් කල් ගිහිල්ලා තමයි බත් ඇට වගේ දෙයක් දෙනවා මාළු නැතුව. ඊට පස්සේ තමයි වතුයි මාළු යනලා කන්න දෙන්නේ. ඒ තලහොද්දක් විතරයි දෙන්නේ. පහුවෙනකොට පහුවෙන තමයි හපලා දතින් කඩලා කන්න පුළුවන් දේවල් තියෙන්නේ. දරුවට ආදරේ කියලා ඉපදිච්ච ගම හයි ප්‍රෝටීන් දුන්නොත් මොකද වෙන්නේ? ඉතින් අද තියෙන ප්‍රශ්නේ භාවනා ලෝකේ භාවනා කරන අයතර නෙවෙයි. කර්මස්ථානාචාරවරු මේ කතාව දන්නේ නැහැ. ඒගොල්ලෝ ඔක්කොටමත් එක්ක CD එකක් ගහලා කියන ඔක්කොම මේක කරන්න කියලා. එතකොට මේ ලදරුවට දෙන ආහාරයි, මැද මිනිහට දෙන ආහාරයි, ලෙඩාට දෙන ආහාරයි, වැඩිහිටියට ඔක්කොම එක CD එකේ දාලා දුන්නට හරියන්නේ නැහැ නේ කණමිනිය දන්නෙත් නැහැ මේ බෙදාගෙන කණ්ඩ. ඉතින් ඒ නිසා මේ තැනට අදාළ විදිහට මේ දේ යොදා ගන්න දන්නවනම් බුදුහාමුදුරුවෝ හිටපු කාලේ වගේම අද නිවන් දකින්න පුළුවන්. ඒ ධර්ම සජීවී ධර්මයේ. ඉතින් ඒක නිසා Taman දැනගන්න ඕනේ මේ නාභිවදති නාජ්ජෝසතිට්ඨති නාභිනන්දති කියලා කියන්නේ ඒ රූපය ගෙවම් කරලා අන්තිමටම සියුමුණාට පස්සේ තමයි අපි ඒක නම් නොකර ගා ගන්න නැතුව යන්න ආරිනවා. මුලදී ඒ රූපයත් එක්ක ඇසුණු නම් කළ යුතුයමයි මෙනෙහි කළ යුතුයමයි. ඉතින් බයනකෝ දෙන උපදෙස් දෙක සම්පූර්ණ පරස්පර විරෝධීනේ. මුලදී කියනවා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් හිත යොදන්න කියලා. බහුවෙන පහල කියන එක හරි ගියා නම් මෙනෙහි නොකර හිත යොදන්න. අන්තිමට කියනවා මෙනෙහි කිරීම වස වෙනවා, විස වෙනවා. යන්න අරින්නේ. ඉතින් ඒ විදිහට අර කළ යුතු තැන නොකළ යුතු තැන තේරුම් ගන්න එක තේරුම් ගන්නවටත් වඩා මේක කාට හරි කියලා දෙන එක පුදුමාකාර sannivedana ප්‍රශ්නක් තියෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ බණ නොකියන්න හිතුවේ. කිව්වට බෑ මිනිස්සු අහන්නේ මේ බොහොම සූදානම් නැති විලාවට. එහෙම නැත්නම් බණට පිළිහිట్లా කටයුතු කරන්න දන්නේ නැහැ. ඉතින් සා බුදුරජාණන් සඳහන් කරේ කච්චායන සංසේ සඳහන් කරනවා ඊට පස්සේ එහෙම කරලා කරලා තමයි අපි හරියට කාරණාව අල්ලගන්නේ. ඉතින් මේ දකින්න දේ ප්‍රපංච කරන දේ අභිනන්දනය කරන්න එපා අභිවදනය කරන්න එපා අජෝසනය කරන්න එපා කියන කාරණාව තේරුම් ගත්තා නම් එතෙන්ද ගිහිල්ලා අපිට පේනවා හොඳට අරමුණු සියුම් වෙලා තියෙනවා මම විනිශ්චය කරන්නේ මම තෝරන්නේ මම මේක මගේ මේක උඹේ කියලා වෙන් කරන්නේ ආන්න එතන තමයි මනුස්සකම තියෙන්නේ එන ඕනෙම අරමුණකට ඒකට සුද්ධා මයින්ඩ්ෆුල්නස් එකට choiceless awareness කියලා කියනවා evenly suspended attention කියලා කියනවා non judgmental කියලා කියනවා unassuming කියලා කියනවා ඉතින් ওই උතුම් ගුණ හැබැයි ඒක ඇප්ලයි දාන්න ඕනේ කරන්නේ අරමුණු ගෙවිලා ගෙවිලා ගෙවිලා සියුම් වෙච්ච තැනදී. ඒක නිසා ඊට ඉස්සෙල්ලා මෙවුවා දාලා වැඩ කෙරෙන්නේ නැහැ කිව්වට වග කියන්න බෑ. මොකද ඒකේ වැඩ කරන්නේ මෙන්න යකඩ මෙච්චර රත් වුණාට පස්සේ. ඉතින් මේකම බුදුරජාණන්සේ කාලකාරාම සූත්‍රයේදී පුදුම තාලයකට ඒකත් හරි අමාරුයි තේරුම් ගන්න. ඒකෙදී කතා කරලා කියනවා මහණෙනි මේ සදීවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සත්තමන බ්‍රාහ්මනියා ප්‍රජාය සදේව මනුසාය දිත්තං සුතං මුතං පත්තං පරියේසිතං අනවිචරිතං මනසා සබ්බං ජානාමි කියලා. මේ ලෝකයේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ ප්‍රජාව සහිත දේව ප්‍රජාව සහිත ලෝකේ යම් කිසි දෙයක් යම් කිසි කෙනෙක් දැක්කා නම් ඇහුවා නම් වින්දා නම් හිතුවා නම් ප්‍රාර්ථනා කරා නම් හිතින් කල්පනා කරේ සියල්ල මම දන්නවයි කියලා ඒකෙන් තමයි බුදුන්සේ ඔක්කොගෙම විශ්වාස ගන්න උඹලට මම දන්නේ නැති දෙයක් කවදාකවත් දකින්න හම්බෙන්නේ නැහැ අහන්න හම්බෙන්නේ ඔක්කොම මම දන්නවා. යම් හේකින් මහණෙනි මම මේ දෙවියන් සහිත මරුන් සහිත බම්බුන් සහිත ලෝකේ දැක්කේ නැහැ කියලා කියන එක බොරුවක්. දැක්ක නොදැක්ක වගේ කියනවනේ ඒකත් මගේ දුර්ලකම. මම ඒකාන්තෙම දැක්කා. දැකලා කියනවා දිට්ඨා ඩට්ටබ්බන් දිට්ඨං නමඤ්ඤති කියලා. මේ අපින දේ දකින දේ දැකිය යුතු යමක් ඇතයි කියලා මම කවදාවත් කියන්නේ නැහැ කියලා. අදිට්ඨං මඤ්ඤති මේක නොදකින් කියලා මම කියන්නේත් නැහැ. දට්ටබ්බම්මඤ්ඤති කියලා මේක දැකිය යුත්තකුත් නැහැ. දට්ටාරම්මඤ්ඤති කියලා දකින්නෙකුත් නැහැ. ඒ නිසා දැක්ක දේ එතනින් ඉවරයි. ඕක හෙට කල්පනා කරලා තියානින්න ඊගා චිත්තක්ෂණේ කල්පනා කරලා තියානින්න නම් අනිවාර්යයෙන්ම මගේ හිත ආතුර වෙලා තියෙන්න ඕනේ තණ්හාමාන දිට්ටි වලින්. තණ්හාමාන වලින් දිට්ටි වලින් ආතුර වෙලා නැති කෙනෙකුට මේක නම් දැකිය යුත්තක්. මේක නම් ඇසිය යුත්තක්. මේක නම් විඳිය යුත්තක් කියලා එයාට තියෙනවා මොකද්ද සම්පූර්ණ කරමු නැති එක. එයා දරුවන්ට පෙන්වන්න හදනවා මොනවද? ගෝලෙයින්ට පෙන්වන්න හදනවා මොනවද? එහෙම බලන්න දෙයක් බුදුහාම කියන මේ සියල්ල දන්නා දක්නා මයි ළඟවත් නැහැ. මම කියන්නේ නැහැ කියලා. ඉතින් ඔය ඒ කාලකාරාම සූත්‍රයටත් කවුරුත් අර්ථකථන දෙන්න ගියේ නැහැ. මොකද අටුවාචාරින් වහන්සේටවත් ඇඟිල්ල ගහගන්න බෑ මේකේ. දැන් අපි කියනවනේ අනිවාර්යයෙන්ම දඹදිව යන්න ඕනේ. අහවල දෙය කරන්න ඕනේ කියලා අපි ළඟ ලිස්ට් එකක් තියෙන ඉතින් බුදුන්සේ කියන මේ ඔක්කොම දැකලා මම කියන්නේ එහෙම දෙයක් මේ ලෝකේ නෑ. ඒ වෙලාවට එන දේ එනවා. ඒ ගියේ ඕන නැති නිසා ඒ ගිය දේ ගැන පශ්චාත්තාප වෙන්න එපා. ඔබ ඊගාව චිත්තක්ෂණයට අවදි වෙනවා. ඊගාව චිත්තක්ෂණ සත්‍යමත් වෙනවා. ඊගාව චිත්තක්ෂණ ප්‍රත්‍යක්ෂණය කරන්න කියලා. ඉතින් මෙහෙම ඒ දේශනා කරපු ධර්මය ලංකාවේදී තමයි ඉස්ලාම් වතාවට අර්ථකථන දීලා තියෙන්නේ. කාලබුද්ධ රකිත හාමුදුරුවෝ ඒ ඒ අර්ථකතනේ අහනකොට ඒක මුළු රාත්‍රියක් පුරා කළු දීපකණදී කරලා තියෙන දේශනාවක්. එදා කාලබුද්ධ රක්කිත හමුදෝ කරුල පෝයේක කළු තිඹිරි ගහක් යට කළුවර පුටුවක ඉඳගෙන කාලකාරාම සූත්‍රයේ දේශනා කර දෙනවා කළු හතක් එකතු වෙලා තියෙනවා එදා රෑ. ඒක අහන්න මේ සද්දාති සාම්දුරෝ ගියා. යනකොට කට්ටිය පිළිලා සෙනඟ මොනවක්වත් කරගන්න බැලුව සත්තුරෝ පිරිස කෙලවර හිටගෙන බණ ඇහුවලු. එතකොට මේ ස්වාමීන් වහන්සේ විස්තර කරපු ක්‍රමේ මේ බුදුජානකගේ දේ විස්තර කරනකොට මේ රජුරන්ට හිතුණලු මේ ආසනයේ ඉන්න හාමුදුරණ තමයි ලංකාවේ රජකම දෙන්න ඕනේ මම මොනවද දන්නේ කියලා. අපි මේ රජකම් කරාට පණිජකම් කරාට අර සෙනඟ මැදින් කපාගෙන ගිල කෙවලු බුද්ධ ලංකා රාජ්‍යයෙන් බාර ගන්නයි කියලා. අර සාංශික වල බොහොම ස්තුතියි. මේ සද්ධා කියනාට ඒ කරදරයි. ඔබතුමාම තියාගන්නේ ඒ තරම් ගැඹුරක් මේකේ තියෙනවා. අපි මේකෙන් ආගමක් හදාගෙන මොකද්දෝ පටලවාගෙන තියෙනවා. ඉතින් ආගමේ යන කටට යන්න කියන්නේ ඒකේ ප්‍රශ්න නැහැ. හැබැයි මම කියන්නේ ආගමේ ඉන්නවා නම් මුස්ලිම් ආගමත් එකයි, කතෝලික ආගමත් එකයි, බුද්ධ ආගමත් එකයි, මොන ආගමත් එකයි. ඒකේ ඔක්කොගම තියෙන මිනිස්සු හුලා මිනිස්සු නිකම් නිකම් බොණ්ඩ දීලා රවට්ටන එකක් විතරයි. ධර්මයට යනවා නම් කාට හරි ඔය කාම ගුණයත් එක්ක නාභි වදති නාභි නන්දති නාජ්ජෝසතිත්‍ත්‍ති නෑ. කාම සංඥාත් එක්කත් නෑ. රූපත් එක්කත් නෑ. ඒ ඔක්කොටම ආගම තියෙනවා. රූප සංඥාට එනකම් භාවනා කරන්නකෝ. භාවනා කරපු දවසේ අපි ආගම පැත්තක තියලා අපි ඉදිරියට යනවා. ඉදිරියට ගිහලා කෝ කාට සමසිත. අපි ඒකට කියනවා අස්තුලෝක ධර්මයේ කම්පා නොවෙන හිත කියලා. ඉතින් අශ්ලෝක ධර්මේ කම්බා නොවෙන හිත කාමයට දාලා හරියන්නේ නැහැ. කාම සංඥාවට දැම්මට හරියන්නේ නැහැ. රූපෙට දැම්මට හරියන්නේ නැහැ. ඒක ගෙවම් කරලා ඒ මට්ටමට යනකම් යකඩ රත් වුණාට පස්සේ තමයි මේ අශ්ලෝක ධර්ම කම්පා වෙන්නේ නැහැ කියන කතාව අපි යොදන්න තියෙන නිසා මේ ගෙවල් දොරවල් තියෙන ප්‍රශ්න වලට අශ්ලෝක ධර්මේ කම්පා නොවි වැඩ කරන්න බෑ. ඒකට ඒ නීති ව්‍යස්තලා තියෙන්න ඕනේ. අතෙන්ද ගියේ යෝගාවචරයට හම්බ වෙනා මේ කිසිම දෙයකට නංවනම් දාන්න එපා. කිසිම දෙයක් පටලවා ගන්න එපා. කිසිම දෙයකට උඹට පැටලෙන්න බෑ. උඹ ගිහිල්ලා කොක්ක දැම්මේ නැත්තම්. ඒ නිසා දේවල් තිබුණාට ප්‍රශ්න නැහැ. ඒකේ කොක්ක තිබුණාට ප්‍රශ්න නැහැ. අපේ පැත්තේ කොක්ක නැත්තම්. ඒකට මේ මහායාන කතාවක් තියෙනවා hina යන්න. ඒ මිනිස්සෙක් හතරමං හන්දියේක වතුර පාරක මාළු බානවලු. බොහොම සීරුවෙන් මාළු බානවලු. ඉතින් මේ මිනිස්සු බලනකොට මිනිහා අගර දාගෙන ඉඳි ඉදි කට්ටක්ලු. මේ උස්සලා බලනවලු ආයෙ බානවලු. ඉතින් කෙනෙක් ගිහිල්ලා කිව්වලු මිනිස්සු ඕකට මාළු අහු වෙනවයි. ඉදි කට්ටට මාළු අහු වෙනයි. ඉතින් මං සාරවෙන්න යමුනේ දෙය බලලා ඌ දාගෙන ඉන්නවලු ආයෙස. ඒ මිනිස්සු කියලා තව කෙනෙකුට කිව්වලු යත් ගිහිල්ලා කිව්වලු මට අවශ්‍යවලා කිව්වම ඇත්තද මේ ඉදි කට්ටක් දාන්න මාළු බාන කියලා අනිවාර්ස ගණන් ගත්තේ නැතුළු ඉඳලා හිටලා බලනවලු මාළු අහු වෙලාද කියලා. ඒතර වෙනවා ඉදි කට්ට. ඊපස්සේ පිස්සෙක් වෙන්නද කියලා ආරච්චි මහත්තයා කිව්වලු. ආරච්චිමත් දැන් ගිහිල්ලා කතා කරලා කිව්වල මම මේ ගමේ ආරච්චල දැන් තමස මෙච්චර මාළු බානලු අහුවෙන්නේ නැහැ ඕයි. ඉදිකටන මාළු අහුවෙනවා කිව්වල අර මාස ආරච්චිමත් මූණ දිහා බලලා දාගෙන ඉන්නවා. ආරච්චි කියලා කෝරලේට කිව්වලු. කෝරලේ මහත්තයත් ඇවිල්ලා අස්ස අපිට ඇවිල්ලා කිව්වලු මේක මේ කෝරලේ මම තමයි කෝරලේ මහත්තයා. මමට මං කියන්නේ වගකීමෙන් කියන්නේ ඉදිකටන මාළු අහුවෙන්නේ නැහැ කිව්වලු. අරු ඒත් දාගෙන ඉන්න. ඊපස්සේ කෝරලේ මහත්තයා ගිහිල්ලා රටේ මහත්තයාට ගිහිල්ලා රටේ මහත්තයා රජුරවන්න කිව්වලු. ඉතින් රජ්ජුරුව ගණන් ගන්න ඒකට හැම කෙනාම ඇවිල්ලා කියනවා මේ අකාත්‍යාරින් නැතුව මාළු බානවා. ඕව අපුට කෑවත් ඉන්නවා. මදුරුව කෑවත් තියෙනවා. පස්සේ රජ්ජුරුව පෙරහැර කරන ගියාලු මිනිහා ළඟට. ගිහිල්ලා බෙර ගහගෙන ඇවිල්ලා නතර කළා රජ්ජුරුව ඇවිල්ලා මේක රාජධානි මම රජ්ජුරුව. මේ ආරංචි වා මේ ඉදිකටක් දාගෙන මාළු බාන්න මොනක්ක කියන්නේ නැත ඊට පස්සේ කෝ අහුවෙන්නේ නැහැ උඩ මාළු අහුවෙන්නේ නැහැ කිව්වලු නෑ මම දන්නවයි කිව්වලු මම ඉදිකටක් දාහනේ රජෙක් අල්ලන්න කිව්වලු. ওই සීනි ගහන මාළුවෙක් අල්ලන්න නම් කොක්කක් දාන්න ඕනේ. රජෙක් අල්ලන්න නම් ඍජු දෙයක් දාන්න ඕනේ. අපි දාලා තියෙන්නම කොක්ක. අහුවෙන හරියක් අහුවෙන්නේ කොහොම හිසිනි ගහන මාළු. ඒකේ මාළුවට දොස් කියන්න යන්න එපා. අපි දාන බිල්ලිය හැටියට තමයි අපිට අහුවෙන්නේ. ඒ කිසිම දෙයකට කොම්ප්‍රොමයිස් කරන්න එපා. ඒ වෙලාවේ රජුර ආවත්, කක්ක ආවත්, අසුචි ආවත්, රත්තරන් ආවත් නම් කරන්න එපා. ලේබල් කරන්න එපා. මගේ කියා ගන්න එපා. කාටවත් කියන්න යන්නත් එපා. ඔකට රිංග ගන්නත් එපා. ඕක යනවා. මේ යන දෙයට නංවනන් දාගෙන කතංගදර ගොතාගෙන යන්න පටන් ගත්තොත් භවනා නොකර මිනිස්සු අනන්ත පැටලෙනවා. අපි දැනගන්න ඕනේ ඒගොල්ලෝ ඉන්නේ කොක්ක තියාගෙන අපි දැනගන්න ඕනේ ඉදිකට්ටක් ධානය. ඒ කොක්ක කොච්චර දැම්මත් වදින්නේ නැහැ. ඉතින් මේක දැනගත්තට පස්සේ කියන්නේ භාවනා කරන එකනට ලීස් ෆ්‍රික්ෂනල් පාත් එක හම්බෙනවා. එයා කිසි තැනක ගැටෙන්නේ නැහැ. ක්‍රිටිකල් පාත් එක අහුවෙනවා. මේ මිනිස්සු අහුවෙන්නේ මිනිස්සු ඉන්නේ ඈත තැන්වල. කොක්ක දාගෙන. මේ මැදපාරේ ඍජුව, අවංකව, සරලව නියතමානීව යන මිනිස්සයාට මුඛාවත් කොක්ක ගන්නෑ. කොක්ක ගැවුවොත් වදින්නේ නැහැ. කොක්ක වදින්නේ චපල කෙනාට විතරයි. වංචනික කෙනාට විතරයි. ෂට කෙනාට විතරයි. හැබැයි කොක්ක ගහන එක නම් නතර වෙන්නේ හැම කෙනාම එලා කුත්තු කර කර ඉන්නවා. කුත්තු කරාට තරහ වෙන්න එපා. මේ පැත්තෙන් කොක්ක දාන්න එපා. ඉතින් හිතෙනවා මේක හරි අමාරු දෙයක් එහෙම නැත්නම් අතාර්කික දෙයක් කරන්න බෑ කියලා. ওই පොඩි දඩුවේ දිහා බලන්නකෝ. උංගාව කොක්ක නැහනේ. ඌ පොඩි දරුවෙකුට කාම චිත්‍රයක් පෙන්වන්න බෑනේ. ගාලල්ලා. උඹ ඔක ඇති දෙයක් ඇත්තේ නැහැ. මොන දෙයක් කරවත් උණ්ඩ ගන්න. මොකද උන්ගේ කොක්ක නැහැ තාම. කොක්ක දෙන්න නම් අම්මයි තාත්තයි දෙන්න පච ටිකක් උගන්වන්න ඕනේ. ඉස්කෝලේකට ගිහිල්ලා පච ටිකක් උගන්වන්න ඕනේ. පච ටිකේ තමයි කොක්ක හැදෙන්නේ. හැදුනට පස්සේ මේක දූවිලි වාර කටුවත්තක් ඇදගෙන ගියාගේ හූරගෙන අවුස්සගෙන රට කලඹගෙන යන්නේ. ඒ නිසා මේ බැරි දෙයක්ම නෙවෙයි මේ කතා කරන්නේ. අපි මේ පුංචි කාලේ අපි ඉඳලා තියෙන්නේ අපිට මේ මොනම දෙයක්වත් කිව්වත් අපිට ගාණක් නෑ අපි දන්නේ නෑනේ අපි 6 4 දන්නේ නෑනේ ඉතින් අම්මලා තාත්තත් කියනවා පොඩි උන්ට වැඩන උඹල පළල යන්න කියලා අපිටත් වැඩන්නේ අපි ගිහිල්ලා සෙල්ලම් කරනවා දැන් බෑ දැන් බෑ අපිට අර මෙල්බන් ගිහිල්ලා භාවනා කරපුවා කියනවා එන උගත් මහත්තයෙක් අනේ ස්වාමීන් වහන්සේ ඉතාම අමාරුවෙන් දවස් තුනක් කරනවා මේ රිට්‍රීට් එකක් කරන්න ආවා බෑ ස්වාමීන් වහන්සේ මං අද ගෙදර යනවා මං වෙයි කියලා කියලා වැඩක් නෑ ස්වාමීන් හරි මේ මුස්ලිම් මිනිස්සු කියලා හාමුදුර කෙනෙක් මරලානේ. ඉතින් මම කව මොකද ප්‍රශ්නේ? කොහොමද සංසය භාවනා කරන්න මේ ලංකාවේ මේ මම ෂුවර්ද මරලාද කියලා. මම කව තන්නේ කර වත්තර වලින් ගහන පච. ඒව වෙන්න බෑනේ මම කව ඉතින් උඹට බැන්න බලයන්. ඕගොල්ලෝ දන්නවද ඔය පසුගිය මුස්ලිම් මේ වෙච්ච වෙලාවේ මේ Facebook එකේ ගහපු පච ටික? Facebook කැන්සල් කරා යෝරා යුද්ධේ. එතකොට කියපු පච ටික අසවල් තැන මෙච්චර ගාණක් හමුදුර කපලා මරලා තියෙනවා අසවල් ගැන මෙච්චර මුස්ලිම් මිනිස්සු වන STF එකෙන් වෙඩි තියලා තියෙනවා අසවල් තැන බැරියර් දාලා තියෙනවා තේරම පච. ඉතින් මෙව්වටනේ අපිට පෙට්‍රල් පිච්චෙන්නේ. ඉතින් උතරතුර නෑ වුණා නම් ඉවරයි. කන් දෙකට වරත් කළ පොල් දෙලියාවක් කරන්න. ඉවරම වෙලා යන්නේ. ඉවරයි. ඔය විසි ප්‍රශ්නයක් නැහැ. ඒකට නෙවෙයි කියන්නේ බුදුරජාණන්සේ කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ හිටපං. ඇස් ඇත්තේ නමුත් පොට්ටෙක් වගේ හිටපං. කොන්ද බණ තිබුණාට අන්තභාගකාරයෙක් වගේ හිටපං. ඉඳලා බේරියා. බිල පස්සේ හොයලා බලන්න. තන්නේ කරපචයක් යන. මිනිසු කට උල් කර කර මේ කතන්දර ගොතාගෙන එනකොට තීරුම් අරගන්න මේ මනුස්සයාට ඉතින් කතා කරන්න නැතිකමන කතා කරනවා අහගෙන ඉන්න මට හුන්නේ කියලා. අර අමාරිසයි විනෝසයිති මඩ ඇවුන්නේ. ආයෙත් මොකද ඇවුනේ? මඩ ඇවුන්නේ. ඉවරයි දෙසරයක් මඩ ඇවුන්නා කියනකොට යනවා. මේ ඌව මේ බුදුහාමුදුරු කියන දේ අමාරිසයි කියන දේවල්. ඕගලන්ට ඒ තරමටවත් ඥානය කියන එක නැහැ. ඕගලන්ට ඔල්ලා තියෙන්නේ මේ මනුස්සයා නතර කරනකන් ඉන්න ඕගොල්ලන්ගේ පචේ කියන්නේ. ඒකයි කොම්ප්‍රොමයිස් එක. නෑ වුණා වගේ හිටියනම් ඉතින් ඒක නිසා ඒක නෑ වුණා වගේ ඉන්නේ ඔය ගමේ තොටේ පොලේ නෙවෙයි. භාවනා කරලා අරමුණ ගෙවිගෙන යනකොට ඒකට නම් කරන්න යන්න එපා. ඒකත් එක්ක කතන්දර ගොතන්න යන්න එපා. ඊගාටනේ චිත්තක්ෂණය හිතලා ඇති කරගන්න. ඒක පුරුදු වුණාට පස්සේ ඕක යන රූපෙට ඊට පස්සේ යන රූප සංඥාට ඊට පස්සේ කාමයටත් ගිහිල්ලා ඕන කෙනෙක් මොනතරම් පටලී සහිත කතාවල හිටියට Tamanට නිකන් නෙළුම් පතක් උඩ තිබ්බ වතුර ටිකක් වගේ තර වෙන්නේ නැතුව ඉන්න පුළුවන්. නෙළුම් පත නෙළුම හැදෙන්නේ මඩ ගොහරුවක. වතුරේ හැදෙන්නේ නමුත් නෙළුම් කොළේට වතුර යනට අල්ලන්නේ නැහැ. මානෙල් සුවඳමය කුඩමසු පිළි ගඳමය දෙකට මුල දෙක දියමය හොඳට නරකට දෙකට කටමය. ඉතින් සමාජයේ ජීවත් වෙනකොට ගොළුෙක් වාගේ බීරෙක් වාගේ පරිසං වෙන්න දන්නවනම් කාටවත් අපිව කෙලසන්න බෑ. අපි වටපත් උත්තර දෙන්න ගියොත්, හූමිලි තියන්න ගියොත්, දන්නේව නැතුව අපි කොක්ක වැදිලා. ඉතින් මේක සමාජ ධර්මයක් විදිහට හෝ භාවනාගල පුරුදු කරනවා කිව්වාම මේ විෂය කිසිම දැනක උගන්වන විෂයක් නෙවෙයි. කිසිම විශ්වවිද්‍යාලයක, කිසිම පන්ති කාමරයක, කිසිම ගුරුවරයෙක්, කිසිම සිලබස් එක නැහැ. ඒකේ තියෙන කොක්ක ගහන හැටි. මහලුවෙක් අල්ලන්නම් බිලියක් හදන හැටි. ඒ බිලියට මොනවද දාන යම ඔක්කොම පොත්වල තියෙනවා. ඉදිකටක් දාලා මාළු අල්ලන ක්‍රමේ ඔයක්වත් නැහැ. ඒක නිසා අපි ළඟ දැනට තියෙන උපක්‍රම ටික, අපි ළඟ දැනට තියෙන කුසලතාවය, අපි ළඟ දැන තියෙන ධර්ම දැනුම හොඳටම ඇති. කවුරු හරි හිතනවා මේ වෙනම ෆෝමියුලා එකක් ඇති වෙනම ධර්මයක් ඇති මොකක්වත් ඕනේ නැහැ. හැබැයි මේක අවදාළ තැනදී නිසි වෙලාවට පාවිච්චි කරන්න දන්නවනම් කද්දාවත් වරදින්නේ නැහැ. ඒ නිසා යකඩේ රත්යන්ට ඉස්සලා තලන්න එපා. නිවෙනකන් නිකන් ඉන්නත් එපා. රත් වෙච්ච වෙලාවේ තලා ගන්න. ඒ සඳහා භාවනා කරන වෙලාවේදී බලන්න මෙච්චර කෙලස් තිබුණත් අපට කලාතුරකින් අරමුණක් ගෙවි යනකම් භාවනා කරන්න පුළුවන් කියලා කියන්නේ මොන තරම් වික්‍රමයක්ද? සංසාරේ පුරා කරපු කෙලෙස් ඔක්කොම කැපෙන තැන්නේ ආන්නේ තැනදී කොක්ක ගහන්න නැතුව ඒක දිහා බලන් හිටියොත් පටිච්චසමුපාදේ පේනවා. ඒකම ආය ගොරෝසු වෙනවා. ආයතුණි වෙනවා ආය ගොරොස් වෙනවා ආයතුණි වෙන මේක දිහා බලනකොට පේනවා මම නැතුව මේ කටයුත්ත දිහා බලනකොට මේකට විනිශ්චය කරන්න යන්න එපා මේක මගේ කියා ගන්න යන්න එපා එහෙම නැත්නම් මේක මගෙන් අවශ්‍ය දෙයක් මගෙන් කෙලිය යුතු දෙයක් තියෙනවා කියලා වංචනික ධර්ම දාන්න එපා මගෙන් කර යුතු එකම දේ නිකන් හිටපන් මොනවාක්වත් කරන්න නැතුව නිකන් හිටපන් කියන එක තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා හොඟ දෙනෙක් කියන මේක තේරෙන්නේ නැහැ කියලා මට නම් තේරෙන්නේ. තේරෙන්නේ නැතිකම නෙවෙයි තියෙන්නේ තේරුම් ගන්න ඕන එකමක් නැහැ. කිසිම කෙනෙකුට තේරුම් ගන්න ඕන එකමක් නැහැ. ඒ නිසා තේරුම් ගන්න මේ මේ දිග ගමන් මාර්ග අහනවා. මේක තියෙන බොහොම සරලයි මම කියනවා ඇත්තටම ගැඹුරුයි කියලා. නමුත් කලියුත් මොකද්ද කියලා හොත් තියෙන්නේ ඒ වෙලාවේ යමක් නොකර සිටීමක් තියෙනවා. ඒ නිසා මේ ගොජේ දැක්කන් පස්සේ, සන්තතිය දැක්කට පස්සේ ඒකට ධර්මතාවයට සතියට අප්‍රමාදීට දීලා මේක දිගට පවත්වන්න ගියොත් ඒ කෙලස් කැපෙන ප්‍රමාණය දැක්කට පස්සේ අර සංඝයා වහන්සේලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වார்த்தාවක් දෙනවා. අවසරයි ස්වාමීන් අපි ඔබ වහන්සේ ගියාට පස්සේ මේ කච්චාන හඳුරන්න කිව්ව කච්චාන හමුදුර මෙන්න මේ විදිහට මේක බේරලා දුන්නා කියනකොට ආනන්ද හමුදුර බුදුරජාණන්සේ එතන ඉන්නවා. එතකොට ආනන්ද හමුදුර කියනවා බඩගින්නේ ඉන්නේ එක්කුට ස්වාමීන් වහන්සේ පැණිපිරිච්චි මීවදයක් දුන්නා වගේ කොයි පැත්තෙන් කෑවත් මේක හරි රසයි. ඒක නිසා අපි මේ ධර්මපරියායට මොන නම දාමුද කියලා. ඒක කියනවා මීපිඩ කියලා නම දාන්නේ කියලා. ඒක තමයි මදුපිණ්ඩික කියන නම ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි දැනගන්න ඕනේ අපි ළඟ තියෙන ධර්මයේ යෙදිය යුතු තැන. අවස්ථානෝචිතෝ තමයි ඒක පාවිච්චි කරන්න තියෙන්නේ. ඒක බුදුහාමරංගේ යුතුයකම නෙවෙයි. යොදවදා බලනකොට දවසක තේරෙයි මෙන්න මෙතනින් තමයි සිද්ධ වෙන්නේ කියලා එදා වෙනකොට වැඩි වෙලා. ඉතින් අමාරුම දේ තමයි මේක කාටද කියලා දෙන එක. කියන්නම හිතෙනවා. කිව්වට හරියන්නේ නැහැ. ඒ කෙනා දැනගන්න ඕනේ අවස්ථාව හැටියට දා ගන්න. ඒක සඳහා මේකේ තියෙන්නේ ට්‍රයිල් ඇන්ඩ් එරර් සිස්ටම් එකක්. ඉලෙක්ට්‍රික් සිස්ටම් එකක්. හරි ගියොත් හරි වැරදුනා නම් පශ්චාත්තාප වෙනවා දිගට දිගට කරන්න. ඒ නිසා මේ වැඩමුළුවෙන් ඉගෙනගත්ත පාඩම් විදියට මේ තමන් කරගෙන යන වැඩ පිළිවෙල හේමම ශ්‍රද්ධාවෙන් දිගට කරගෙන යන්න. එතකොට හරියට මිටියෙන් ඇනේට තට්ටු වෙච්ච දවසේ ඇනේ වදි. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක ධර්ම දේශනාවේ තා දේශනාවලිය නිමාව සටහන් කරනවා. අහගෙන හිටපු සීල දිනාටම තෙරුවන් සරණයි.